අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදාවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාවටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ පංච ධම්මා දුප්පටි විජ්ජා පංච නිස්සරණියා ධාතු යෝති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනාවකට යෙදিলা භාවනා වැඩමුළුවකට ඉල්ලා ගත කරනවා කියන්නේ අපේ ජීවිතේ බොහොම කලාතුරකින් හම්බෙන අවස්ථාවක්. ඉතින් අපි ශක්ති ප්‍රමාණෙන් උත්සාහ කරනවා මේ අවස්ථාව උපරිම ප්‍රෝජන ලබා ගන්න. ඉතින් ඒ අපිට ශාසනය වැටෙන තාලෙ. ඉතින් සර්වජන් වහන්සේත් ඒ සාරාංශික කල්පලක්ෂයක් කියලා කියනවා. බොහෝ කාලයක් මේ බෝධි අවබෝධ කරන්න උත්සාහ කරලා අපේ පැත්තෙන් කල්පනා කරලා ඒ කියන්නේ ශාසන ඉස්සරහට පහළ වෙන ඒ විනීය ජනතාව යම් වේලාවකට සංවේග ජනක වෙලා මේ ශාසනය එනත මේ බෝධිය අවබෝධ කරගන්න ඕනෑ කියලා කරුණු හෙව්වොත් ඒ ඇත්තන්ගේ සුභසිද්ධිය පිණිස බුදුරජාන් වහන්සේ එහෙම අවබෝධයේ බලාපොරොත්තු වෙන ඒ බෝධිය බලාපොරොත්තු වෙන කෙනාට අනුග්‍රහ කළ යුතු කාරණා පහක් කියලා දීලා තියෙනවා. තමන් ඒ තමන්ගේ අවශ්‍ය પરමාර්ථය ළඟා වෙන්න තමන් උපයාසපයා දිය යුතු අනුග්‍රහ කළ යුතු කරුණු පහ. ඒකට අපි පංච අනුග්‍රහිත කියලා නමක් සඳහන් කරනවා. ඒක අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් වෙනවා අංගුත්තර නිකායේ. ශීලානුග්‍රහිතේ, සුතානුග්‍රහිතේ, සාකච්ඡානුග්‍රහිතේ, සමාධි නැත්නම් සමත අනුග්‍රහිතේ විපස්සනා අනුග්‍රහිතය කියලා අනුග්‍රහිත පහක්. යම් කිසි කෙනෙක් Tamange මේ ගත කරන අමුදරුවන් රකින්න gedara ජීවිත ගත කරන ගමන් යම් වෙලාවක මේ වගේ සත්‍යය බෝධිය අවබෝධ කරන ගත කරනවා නම් එයා යන මාර්ගයේ මේ මාර්ගයට හරව ගන්න මේ අනුග්‍රහ අනුග්‍රහිත පහ වැදගත් වෙනවා. ඒකදී ඉස්ලාම ਸਰවචනසේ සඳහන් කරන මේ සීල් සමාදන් වෙන එක. සීලෙන් තමයි අපි මේ වගේ දෙයකට හිත සකස් කරගන්නේ. හිත අලුත් කරගන්න. නැත්නම් අපිට ගොඩක් තියෙනවා කරුණු පශ්චාත්තාප වෙන්න. දුස්සීල බව හිතලා එහෙම නැත්නම් අත්තානුවාද බය කියලා Tamanට Taman දෙස්ති ගන්න කරුණු රාශියක් තියෙනවා. එහෙම නැති කෙනෙක් මේ මුතක් යන ලෝකේ නැති තරම් කාටත් වගේ තියෙනවා. නමුත් අලුත් තරක් පටන් ගන්නකොට හිත අලුත් කරගන්න බුදුරජාණන් අපට දීලා තියෙන ඒ ක්‍රමේ තමයි සීලානුගහිතය. ඉතින් අපි ඔක්කොම අටසිල් සමාදන් වෙනවයි කියලා සාමාන්‍ය නීති පන්සිල් රකින්න ඇත්තෝ අටසිල් සමාදන් වීම අපි සීල අනුගහිත කරනවා. ඊට පස්සේ සූත අනුගහිතය කියලා මේ වගේ රැස් වෙලා මේ කරන වැඩේට අදාළ භාවනා උපදේශ වලට අදාළ සීලයට අදාළ කරුණු කාරණා අලුත් ළමයි වගේ පන්තියක අලුත් ආධුනික පිරිසක් වගේ ඇසු විරු ඥාන ලබා ගන්න සූත්‍රමය ඥාන ලබා ගන්න ඇහුම්කන් දීමක් කරනවා. මෙහෙම තමයි මේ ශාසනය අවුරුදු 2600 ම ඇවිල්ලා තියෙන්නේ. ශ්‍රාවක දේශක සම්බන්ධයෙන්. එදා සරුවචනංශේ ධර්ම දේශනා කළා. සිවණක් පිරිස බණ ඇහුවා. ඒ පිරිසෙව ක්‍රියාවත් කළා. කටපාඩම් කරගත්තා. ඊගා પરම්පරාවට දුන්නා. එහෙම එහෙම ගේනකොට ලාංකිකයට බොහොම ලොකු ගෞරවයක් තියෙනවා. මේව රැකගෙන ආපු එකේ ලෝකෙම පිළිගන්නවද? මේකේ වටනක් ඉස්ලාම දැනගත්තේ බුදුන් ඉපදිච්ච රටේ දඹදිව පිරිස නෙවෙයි බුදුරජාන් වහන්සේ දැක්කා මේක රැකෙන්නේ ලංකාවේ කියලා. ඒක නිසා ලංකාවේ විශේෂ දේව ආරක්ෂාව සලසන්නේ කියලා පරිණිරවාණ සූත්‍රයේදී දේශනා කරපු බවක් අටුවායි සඳහන් වෙනවා. ඉතින් ඒ අනුව තමයි අපි මේ ලාංකිකයන් වෙලා දැන් මේ සුතමයත් භාවය සුතමය ඥානය සූත්‍ර පිටිබඳව ලෝකේ කවුරක්වත් නැහැ එච්චර. ලංකාව වගේ එම අයිතිවාසිකම් ගැන කවුරක්වත් නැහැ. ඒක කියන විසුතමේ ඥානේ බහුසුත ඥානේ අසුවිරු ඥාන කියලා. ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. ඒකට අනුග්‍රහ කරනවා කියලා කියන්නේ බොහොම යටහත් පහත්ව දරුගාවෙක ඉඳගෙන සාදුකාර දෙදී බණහන්න ඕනේ. ඉතින් අද ශ්‍රී ලාංකික බෞද්ධයන් ගත්තාම උපාසක උපාසිකාවන් ගත්තාම ඉහළම මට්ටමක සුතමේ ඥානයක් තියෙනවා. අපේ අම්මලා තාත්තලා හිටපු කාට වැඩිය අත්තම්මලා මුත්තම්මලා හිටපු කාට වැඩිය දැන් ඉන්න ජනතාවට ගොඩාක් ක්‍රමානුව ඒ පොතේ පතේ දැනුම රේඩියෝ වලින් ටෙලිවිෂන් හරියට බනහලා තියෙනවා. ඒ වුණත් මේ භාවනා වැඩමුළුවට ගියාට පස්සේ අපි ඒකට අදාළ උපදේශ පන්ති අලුත් වැඩියා කර ගැනීමට කියනවා සුතමේ ඥාන කියලා. ඒක තමයි අපි මේ පැයක් වාඩි වෙලා මේ බණ සම්බන්ධ කරගන්නේ. ඒප කරාට පස්සේ සීල කින්දරලා බණ අහලා ධර්ම සාකච්ඡා කරන්නයි කියලා තියෙනවා. ඒක තමයි අපි උදේ වරුවේ පැයක් විතර අරගෙන ඒ ගන්ති ස්ථාන ගැටළු ස්ථාන අපි Tamanට අවශ්‍ය දේ අහලා සුද්ධ පවිත්‍ර කර ගන්න. ඍජු කර ගන්න. ඒක සාසනික විතරයි තියෙන්න පුළුවන්. අනික කිසිම තැනක සුද්ධ ලියවිල්ල ප්‍රශ්න කරන්න අයිතියක් කාටවත් නැහැ. සුද්ධ ලියවිල්ල ප්‍රශ්න කරා නම් ඒ සදාකාලික මරණයට සදාකාලික අපායට යොමු වෙනවා. බුදුරජාන් වහන්සේ විතරක් අපට දේශනා කළ තියෙනවා ਸਰුවඥයි ධර්මයේ. උන්වහන්සේ ਸਰුවඥයි. නමුත් කිසිම දෙයක් ප්‍රශ්න කරන්න නැතුව විසඳන්න බාර ගන්න එපයි කියලා. තේරෙනවා නම් බාර ගන්න. එහෙම නැත්නම් නිකන් ප්‍රසාද සද්ධාහට බාර ගන්න එපයි කියලා අච්චර ලස්සන ධර්මයක් අච්චර ලස්සන ප්‍රායෝගික ධර්මයක් දේශනා කරලා අහන්නට ක්‍රියාවත් කරන්නට ප්‍රශ්න ඇහිීමේ අයිතිය දීපු එකම ශාස්ත්‍රුන් වහන්සේ. ඒ නිසා අපිට ලොකු සෙල්ලක්කාර අයිතියක් තියෙනවා බුද්ධ ආගමේ. අපි කරන දේ ප්‍රසාද සද්ධාවට ගැළපෙනවා. එහෙම නැත්නම් මූණ මූණත සද්ධාහටත් ගැළපෙනවා. ඊට පස්සේ හොයලා බැලුවොත් චින්තාමේ වශයෙන් ණය විපස්සනාවට දාලා එහෙම නැත්නම් අනුමේ අන්වේ ඥානට දාලා ඒක ඊටත් වැඩිය ගැඹුරු රසයක් තියෙනවා. මේ ධර්ම කරුණු ගලපලා තියෙන හැටි. මේ නිසා හුදු සද්ධාහ ඇති කරන්න හදප එකක් නෙවෙයි. ඒත් හුඟා ගැඹුරක් තියෙනවා ක්‍රියාවත් කරලා බලනකොට. Taman e ධර්මයට අප වෙලා කැප වෙලා සීලයක පිළිట్లా බණහාලා ධර්ම සාකච්ඡා කරමින් වැඩ කරනකොට තේරෙනවා මේකේ මේ කරුණා විතරක් නෙවෙයි මහා ප්‍රඥාවක් තියෙනවා කියලා. ඉතින් ඒක ගොඩක් ඇවිස්සෙන්නේ ඒක ගොඩක් පණපෙවෙන්නේ ඒ සාකච්ඡා අනුග්‍රහිතය තමයි. ඉතින් ඒක ඒක පාක්ෂිකව කරන්න බෑ. දේශනාව නම් ඒක පාක්ෂිකව කරන්න පුළුවන්. එක්කෙනෙක් දේශනා කරනවා එක්කෙනෙක් අහුම්කම් දෙනවා. නමුත් ධර්ම සාකච්ඡාව කරනකොට තමයි තේරෙන්නේ sannivedanaya එහෙම නැත්නම් දෙබස මතවල ගනුදෙනුවක් සජීවී ගතියක් තියෙනවා ධර්ම සාකච්ඡාවල එනිසා අත්‍යවශ්‍යයි ධර්ම සාකච්ඡාවක් කෙනෙක්ගේ අවබෝධය ලබා ගැනීම සඳහා ඒ නිසා ඒකට අනුග්‍රහ කරන්න අපි මේ වැඩසටහනේ දවසේ පැයක් ඒකට වෙන් කළා තියෙනවා. අන්නේ කරුණු කාරණා වලින් ආඩ්‍ය වෙච්ච කෙනාට තමයි සමත භාවනා වශයෙන් විපස්සනා භාවනා වශයෙන් සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ පැය බලාපොරොත්තු වෙන්නේ සුතානුග්‍රහිතයට ධර්ම ශ්‍රවණයට නැත්නම් සුතමේ ඥාන ලබා ගන්න. ඉතින් ඒක සම්බන්ධව මේ වැඩමුළු සංවිධානයෙන් මොකක් හරි යෝජනාවක් මාතෘකාවක් තියෙනවද කියලා අහනකොට ඒක මටම පැවරුණා ස්වාමීන් වහන්සේට හොඳයි කියන එකක් මාතෘකා කරන්නයි කියලා. ඉතින් ඒ අනුව මම දැනට නිසන් වණේ කෙරෙන ධර්මදේශනා මාලාවේ ඊගාව අංකය අද දවසට මේ වැඩමුළුවට යොදණ්ඩයි අදහස් කරේ. අපි නිසරණ වනේ දැන් අවුරුද්දක විතර වගේ කාලයක් දසුත්තර සූත්‍රය කියලා බොහෝ වටිනා සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන ඒකේ තියෙන මල් මාලයක් වගේ එක එක එක එක මල මල අපි ගලවලා අරගෙන දේශනාවල් වලට මාතෘකා කරනවා. ඒ දසුත්තර සූත්‍රයේ තියෙන වටිනාකම යම් ප්‍රමාණයකට තේරුම් ගන්න පුළුවන්. ඒක සඳහන් වෙලා තියෙන දීඝනිකාය කියන බණ පොතේ ඊට ඉස්සලා තියෙනවා සංගීති සූත්‍රය කියලා එකක්. සංගීති සූත්‍රය කියලා කියන්නේ නෙලාගත්ත මල් කූඩයක් වගේ එකක්. ඒකේ විවිධ වර්ණ විවිධ හැඩ විවිධ සුවඳ තියෙන මල් තියෙනවා. දසුත්තර සූත්‍රය ඒක මාලාවට ගෙතුවා වගේ. ඒක ලස්සනට අමුණලා තියෙනවා. සංගීති සූත්‍රයේ එකේ කාරණා ගත්තාම තීන හරියක් ඔක්කොම එකතු කරලා තියෙනවා. එක සූත්‍රයක එක කාරණාවක් සාකච්ඡා කරන්නේ. ඔක්කොම එකතු කරලා එක පොතක් හදලා තියෙනවා. දෙකේ කාරණාවට වෙන පොතක් තියෙනවා. තුනේ කාරණා, හතරේ කාරණා ආදි වශයෙන් 10 11 කාරණා දක්වා ඔක්කොම එකතු කරලා තියෙනවා. ඒක මේ සාරිපුත්ත මහා ස්වාමින් වහන්සේ සරුවච්චන් වහන්සේ නැති දවසක ධර්ම භාණ්ඩාගාරේ ධර්ම එකතුවේ මාතෘකා ටික ලියලා තිබ්බා. මේ මේ විස්තර වශයෙන් නැත්තම් අඩු ගානේ මේ ටික හරි දිගට පවත්වන්න කියලා උන්වහන්සේ ධර්මසේනාධිපති වාසයෙන් කරපු උදාාර මෙහෙවරක් එහෙම නැත්තම් මානවය ඉස්සල්ලාම වතාවට ඥාන ප්‍රස්ථාන කරපු වෙලාවක්. එහෙම නැත්තම් ඥාන විභාගයක් කරපු වෙලාවක්. එකේ කාරණා කොහොමද වෙන් කරන්නේ? දෙකේ කාරණා මෙහෙමයි, තුනේ කාරණා මෙහෙමයි, හතරේ කාරණා මෙහෙමයි කියලා සර්වචනචය 45 අවුරුද්දක දේශනා කරපු කරුණු 1 2 3 4 වශයෙන් නම් කරලා තියෙනවා. දසුත්තර සූත්‍රයට එනකොට ඒක ගොනු කරලා තියෙනවා එකේ කාරණා තියෙන පොතෙන් ආධුනිකයෙක් පටන් ගත්තාම පොත ඉවර වෙනකොට නිවන් දකින්න පුළුවන් විදිහට එකේ පොතේ ප්‍රශ්න 10ක් අහලා ප්‍රශ්න 10ට උත්තර 10ක් දෙනවා. ඒ අහන උත්තර 10යි ප්‍රශ්න 10යි දෙන උත්තර 10යි අහන ප්‍රශ්න 10යි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට ඇර බුදුන්ගෙන් මෙපිට කිසිම කෙනෙකුට අහන්න පුළුවන් කමක් නැහැ. මුළු ශාසනයම දැනගෙන තියෙනවා. මුළු ත්‍රිපිටකයම දැනගෙන තියෙනවා. ඒක කරලා බලන්න තියෙනවා. ඊට පස්සේ නොදන්න කෙනෙක්ගේ මනසක ඉඳගෙන නොදන්න කෙනෙක්ගේ පැත්තෙන් ඉඳලා තමයි ප්‍රශ්න අහන්නේ. එතකොට උන්වහන්සේ නැවතත් ආධුනිකයෙක්ව ඉඳගෙන ප්‍රශ්නයක් අහලා ප්‍රවීණයෙක්ව ඉඳගෙන උත්තරයක් දීලා දසුත්තර සූත්‍රය සකස් කරලා තියෙනවා. දසුත්තරම් පවක්ඛාමි පත්තුන් නිබ්බාන පච්චය. මම මේ දසුත්තරේ පවත්තන්නේ කරුණ එකතු කරන අදහසෙන් නෙවෙයි. ඒක අනුගමනය කරන එක නිවන් දක්වන්න. ප්‍රයෝජනයක් තියෙනවා ඒකේ. ඉතින් ඒ නිසා මේ දසුත්තර සූත්‍රය මානව ඥාණය මානවය තුළ තිබුණ දැනුම පළවෙනි වතාවට එක එල්ලයකට යොමු කරලා ගොනු කරපු අවස්ථාව. මේක ඇත්තටම චරවචන හංසය අතින් විය යුත්තක්. නමුත් සරුවචන් අසිතාමත්ව ප්‍රායෝගිකව එක එක නායක එක්කනා නිවනෙන් කොට දාන්න උත්සාහ කරා. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අපි වගේ පස්චිම ජනතාව ගැන හිතලා පස්සේ එන පිරිස් වලට මේක ගංගාවක් ඇවිල්ලා මහමූදකට යන්න ඉස්තරලා වැලි කන්දකට බී ගත්තා වගේ. කෙලවරක් හොයන්න හම්බ වෙන්නේ නැහැ තව අවුරුදු 100 මාර යනකොට. මොකද මානවයාගේ දැනුම එවකට තිබුණේ වැඩිම කාලයක් පවතින අවුරුදු 100යි. අවුරුදු 100 යනකොට මොන රහසත් එළි වෙනවා මොන සත්‍යයක් දී වෙලා යනවා. දැන් මේ සාරිපුත්‍ර සාංශය දකින්න මේක ඊට වැඩි කල් යන්න ඕන. ඒ නිසා සර්වචන් වහන්සේගෙම ඉල්ලා හිටියා. මේ සංඝයා හතර විනය පොඩ්ඩක් පනවමු ස්වාමීන් වහන්සේ. එහෙම නැත්නම් මේ ධර්මය මේක අරසාකරනද ඒ විනය කතාවේදී සාරිපුත්‍ර සාංශයට බුදුරජාණන් ශ්‍රී කෝයික සර්වඥ වගකීමක් ඔය කාටවත් තේරෙන්නේ නැහැ වෙලාව ආවට පස්සේ මම මේ වැඩේ කරන්නම් කියනවා. අමුනේ සූත්‍ර පිටකේ සංගායනාවක් හෝ සංග්‍රහ කිරීමක් ਸਰවචනසේ උත්සාහ කළා නැහැ. මේකට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැනගෙන හිටියා ਸਰවචනසේට කලින් සාරිපුත්‍ර ස්වාමීන් පිරිනවම් පානවා කියලා. අපවත් වෙනවා කියලා. ඒ නිසා උන්වහන්සේගේ අවසාන කාලයේදී ඒ Taman දන්න දැනුම බුදුහාමරගෙන් ණයට ගත්ත දැනුම උකහාගත්ත දැනුම ලස්සනට ලියලා සඳහත් කරලා තමන්ගේ ගෝල પરම්පරාවට කටපාඩම් කෙරෙව්වා. ඒ සංගීත සූත්‍රයට වැඩි ගුණයක් සහිත සූත්‍රය තමයි මේ දසුත්තර සූත්‍රයේ එකේ එකේ ප්‍රශ්න 10යි එකට උත්තර 10යි දෙකේ ප්‍රශ්න 10යි දෙකේ උත්තර 10යි 3 4 5 6 7 8 9 10 10න් තමයි කෙලවර වෙන්නේ 10 පොතේ ප්‍රශ්න 10ක් තියෙනවා හැම උත්තර හැම දෙයක්ම කරුණු 10ක් සමන්නාගතයි උත්තර 10ක් තියෙනවා. එතෙන්ට එනකොට අපි කොටු 100ක් පුරලා ඉවරයි. එකේ කොටු 100යි, දෙකේ කොටු 100යි, එකේ කොටු 10යි, දෙකේ කොටු 10යි, තුනේ කොටු 10 හරියට බහු වර්ණ ප්‍රශ්න පත්‍රයකට උත්තර දෙනවා වගේ යමක් ගිලිහුනොත් ආ මේ ප්‍රශ්න මේක වෙන්න ඇති කියලා හිතා ගන්න පුළුවන් ඉසර පසර පොත් දෙක දිහා බලනකොට. ගිලිහිච්ච උත්තරේදීත් යම් ප්‍රමාණයකට හිතා ගන්න පුළුවන් අනිකුත් සැකිල්ල දිහා බලනකොට. එතකොට අර ඥාණය පිළිබඳව ගුණාවක් තේමාවක් ඥාන විභාගීය කුරුළු ඇහැකින් බලන්න වගේ බලන බැල්මක් තියෙනවා. ඉතින් මේක මනුස්ස මනස ත්‍රිමාන රූපකින් ඥානෙ දිහා බලන් ඉගෙන ගත්ත හැටි. අපිට ඉස්කෝලේ ලෝ ගන්නන්නේ රේකී ක්‍රමයට. වමේ සිට දකුණට ලියන ක්‍රමයට. අරාබි භාෂාවල කියන්නේ දකුණු සිට වමට. මේ රේකී ක්‍රමය. මේකට වැඩ කරන්න පුළුවන්නේ මේ බොහොම ඍජු එකට එකට සම්බන්ධ කරුණු විතර. නමුත් ත්‍රිමාන රූපයකට යනකොට රේකී ක්‍රමයෙන් ඉගෙනගත්ත දැනුම හැම දිශාවටම විහිදී යන හැටි බලනකොට ඒක එකක් එකක් කර කොණ්ඩ කෙස් ගැට ඇරලා පීරනවා වගේ වෙන් කරලා අවබෝධකරනද සාමාන්‍ය දැනුමක් තිබිලා බෑ. දැන් මේ කරන ඥාන ප්‍රස්ථානය ඒ වගේ ත්‍රිමාන රූපයකට 3D හදලා පෙන්නවා වගේ ඥානය සාර කරලා සාර මණ්ඩේ හදාගෙන ඒක පෙත්තකට අරගෙන සාක්කුවේ දාලා තිනවා වගේ ගොනු කිරීමේ සුවිශේෂ ප්‍රයත්නයක් තියෙනවා. ඉතින් ඒකෙදි දැන් අපි ඉන්නේ පහේ පොතේ. පහේ කරුණු සඳහන් ගන්න පොතේ. ඒකෙදි ඒ ශාංශය අහනවා කතමේ පංච ධම්මා දුප්පටි විජ්ජා. මේ ධර්මවල විඳින්න අමාරු විනිවිදින්න අමාරු දැනගන්න අමාරුම කරුණු පහ මොනවාද කියලා. ඉතින් ඒක එකේ පොතේ ගැටලුවොත් දැනගන්න අමාරුම එක කරුණ අහනවා. දෙකේ පොතේ අහනවා දැනගන්න අමාරු කරුණු දෙක මොනවාද කියලා. තුනේ පොතේ අහනවා දැනගන්න අමාරු කරුණු තුන මොනවාද කියලා. හතරේ පොතේ අහනවා හතර මොනවාද කියලා. පස්වෙනි පොතේ අහනවා විනිවිදලා දැනගන්න අමාරු කරුණු පහ මොනවාද කියලා. දැන් මේ ප්‍රශ්නේ බොහොම ශාස්ත්‍රීය ප්‍රශ්නයක්. ඒ වගේ මේකට දෙන උත්තරත් දෙකක් වෙන්න බෑ. මුළු ත්‍රිපිටකය පිළිබඳ දැනුමම නැත්තම් ਸਰවඥ දේශනා දැනුම ඔක්කොම පිටුකොල්ල ගත්තට පස්සේ විනිවිදලා දැක ගන්න අමාරු කරුණු පහ කියන එක සුවිශේෂී ප්‍රශ්නයක්. ඒකට තියෙන උත්තරේත් බොහොම සුවිශේෂී. ඒක ඉතින් සාරිපුත්‍ර ස්වාමීන්සේගේම මුඛෙමයි ශ්‍රී මුඛෙමයි පිට වෙන්නේ කතමේ පංච ධම්මා දුප්පටි විඥා විනිවිද දක්ර ගන්න අමාරු විනිවිද බලන්න අමාරු කරුණු පහ මොනවාද? පංච නිස්සරණියා ධාතු යෝ. නිස්සරණ ධාතු පහක් මේ ප්‍රශ්නෙට තනි උත්තරයක් වශයෙන් පෙන්නනවා. ඒකට කියනවා නිද්දේශය කියලා. උද්දේශය අහලා නිද්දේශය දීලා ඉතින් පටිනිද්දේශ වශයෙන් ඒ පහ එක එකක් වෙන් කරලා කියනවා. මේ ක්‍රමයට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කරපු විශේෂ සුවිශේෂී සංග්‍රහව තමයි මේ පටිසම්භිදා මාර්ගය කියලා පොතක් තියෙනවා විශාල පොතක්. ඒක ත්‍රිපිටකයේ පොතක් විදිහට සලකනවා. සරුවචනන්සේ දේශනා කරපු එකක් විදිහට සලකනවා. මොකද ඔක්කොගෙම සමීකරණ ටික ඒක එකතු කරලා තියෙනවා. ඉතින් කවුරු හරි ඒක අරගෙන බැලුවොත් අර ත්‍රිපිටකයේ සූත්‍රවල තියෙන කරුණු ගොඩාක් එකරස් කිරීමේ එකලස් කිරීමේ ප්‍රස්ථාරගත කිරීමේ ඥාණය චක්‍ර කරකෝ කරකෝ තමයි ගෙනියලා තියෙන්නේ. දැන් අපි කම්පියුටර් එකේ තියෙන පුංචි පුංචි chips ගහනවා වගේ ඒ ඒ පෝට් එකට ඒ chip එක ගහනවා වගේ ගැහුවාම එnde ende ende ende කම්පියුටර් එකේ ක්‍රියාශක්තිය මතක ධාරණ ශක්තිය තොරතුරු සම්බන්ධ කිරීමේ ශක්තිය වැඩි වෙනවා වගේ ඒ සාරිපුත්‍ර සාංශික ඉදිරිපත් කිරීම අධ්‍යාපන ක්‍රමයක අධ්‍යාපනඥයෙක් විසින් කරන ලද මූලිකම වගේ සොයා ගැනීමක් එදා තිබිච්ච. එහෙම නොවුණා නම් මේ ਸਰුවඥාන්සේ දේශනා කරපු දේවල් ගංගාවක් වැල්ලකට බී ගත්තා වගේ එහෙම නැත්නම් එකතු කරව මල් ටිකට හුලඟක් ඇවිල්ලා ගහලා නන්නත්තර වුණා වගේ වෙන්න ඉඩ තිබුණා. මේ සාරිපුත්‍ර සාන්තික තිබුණ කීර්ති නාමය නිසා උන්වහන්සේක ගොනු කරාට පස්සේ ශීලම දෙනායක බුද්ධ වචනයක් වාගේ සලකලා අරසා කරලා තිනවා ගුරු પરම්පරාවල් પરම්පරාවට කටපාඩම් කර කර තමගේ ශිෂ්‍ය પરම්පරාවට දෙමින් මේ අරගෙන ගිහිලා තිනවා දැන් හරියට අපි දෙමාපියෝ තමන්ගේ බූදලේ දරුවන් අතර දෙන්නා වගේ දායාද කරුවා වගේ සාරිපුත්‍ර සාංශේ වැඩේ කරලා තියෙනවා. ඉතින් ඒකේ තමයි අපි මේ පහේ පොතේ දුප්පටි විඥා විනිවිද දැනගන්න අමාරු විනිවිද බලන්න අමාරු කරුණු පහ ඒ පොදියටම පහටම නිස්සරණීය ධර්ම කියලා කියලා අපි මේ දවස් පහේ එක එකක් එක එකක් විග්‍රහ කරලා බලන්නයි අදහස් කරන්නේ ධර්මදේශනා මාර්ගය. ඒකෙදී පැවිද්දෙක් කියන ආදර්ශ චරිතයත් එක තමයි මේ උගන්වීම යන්නේ. ඉතින් ඉතින් මෙතන මම විතරයි මෙතන පැවිද්දෙකුට ඉන්නේ අනිත ඔක්කොම පැවිද්දන හොයන නිසා උග දෙනෙක් මන් දෝත්සහයි කරගන්නවා මේ පාඩම් පන්ති ඒ සුදුසුකම් තියනාට විතරයි අයි අපට කියලා දෙන්නේ අපි එකට තව සුදුසු නෑ නේද? අපි සුදුරි දියන්දින කට්ටිය නේද කියලා. උගාක් වෙලාවට අසන්නන් ත්‍රාවක ශ්‍රාවිකාව පස්ස ගහන. මොකද මම ගී කාලේ මම පොත් කියවනකොට එහෙම කියලා තියෙනකොටම බික්කවේ බිකුණා කියලා කියනකොට මට නිකන් මං ඒ තරමට ඇවිල්ලා නැහැ මම තාම ගිහියනේ කියලා පසුබාන ගතියක් එනවා. ඒ නිසා මං කියවනවා මට ආසයි කියවන්න. මොකද ඒ තරම බොහොම ලස්සනයි. නමුත් හිතලා තියෙනවා මට නෙමෙයි මේක දීලා තියෙන්නේ ඒකටම වෙන් වෙච්ච යත්තන්න කියලා. එතකොට මම කීප දෙනෙක් ළඟට ගිහිල්ලා අහලා තියෙනවා ඇයි මේ අපට <coughs> බුදුරජාණන්සේ ආමන්ත්‍රණය කළා නැත්තේ? බුදුරජාණන්සේ ආමන්ත්‍රණය කළා තියෙන්නේ පැවිද්දන්ට විතරයි කියලා. ඉතින් ඒකේ සාර්ථක උත්තරේ මට දුන්නේ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මතක් කරනවා බුදුරජාණන්සේ බිකු කියන නම ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ එක අර්ථයක් තියෙනවා. විනය පිටකයේ කාර්යයක් තියෙනවා. අභිධර්ම පිටකයේ තව අර්ථයක් තියෙනවා. අර්ථ තුනක් තියෙනවා. පසුබිමට සාපේක්ෂව සූත්‍ර පිටකේලා භික්ෂුව කියලා කියන්නේ සංසාරේ බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් කවුරුණත් භික්ෂුව. එනිසා මේ පිරිසේ කාට හරි මේ ලෝකයේ තියෙන සංසාරයේ තියෙන මේ කාම ක්‍රීඩා කාමේ දිහා බලලා ඒක පිළිබඳව බයක් චකිතයක් ලැජ්ජාවක් ඇති වෙලා ඒකෙන් ගැලවෙන්න ඕනේ කියන සංසාර දුකෙන් මිදෙන්න ඕනේ කියලා හිතුණා නම් ඊට පස්සේ ඒක හිතිලා මේ හීනයක් දැක්කා වගේ අමතක කරලා දාන්න නැතුව ඒ සඳහා ක්‍රියාවත් වුණා නම් සීල ශික්ෂා වාසය සමාධි ශික්ෂා වාසය ප්‍රඥා ශික්ෂා වශයෙන් යාඩ භික්ෂුව කියලා කියනවා. ඒක නිසා අපි ඔක්කොටම තමයි බුදුජානක මේ ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් සාරිපුත්‍ර සාංශි දවසෝ බික්කුණෝ කියලා තමයි පටන් අරගන්නේ. දැන් මේ දුප්පටි විජ්ජ පළවෙනි ධර්මයේ පෙන්වන්නේ කාමේ මනසිකරෝතෝ අපි යම් කිසි කාම ආශාවකට හිත ඇදලා යනවා හෝ එහෙම නැත්නම් හිත අපේ භාවනා මානසිකාරය කඩාගෙන කම්මනසිකාරට හිත යනවා. එහෙම එනකොට කාමේසු චිත්තං න පක්ඛන්දති. ඒකට පැනලා ඒක වුණා හොඳයි කියලා සතුටු වෙන්නේ නැහැ. න පසීදති හිත ප්‍රසාදයටපත් වෙන්නේ අනේ මට මේ කාම අරමුණක් ආපේක බොහොම හොඳයි කියලා ඒ අර කාම අරමුණ කෙරේ හිත පහදින ගතිය පසීදති කියන ගතිය නැහැ. න සම්තිත්‍ත්‍ය එහෙම läගගන්නෙත් නැහැ. ගිය අරමුණම අබිරමණය කරගෙන එතන läගගන්නෙත් නැහැ. න මුච්ඡති මිදෙන්න නැතුව අල්ලගෙන ඉන්න ගතියක් නැහැ. ඒ වෙනුවට Taman මේ කාමයෙන් වෙන්වීමට ගත්ත ප්‍රයත්නයක් තියෙනවනේ. දැන් අපි අද ගෙවල් දොරවල් වල තම තමන්ගේ නිශ්චල චංචල වස්තු පැත්තක තියලා හරක බාන රත්තරන් මිලිමුතු අනිකුත් සමාජ අවශ්‍යතාවන් පැත්තක තියලා අපි මේ ශූන්‍යාකාරයකට ඇවිල්ලා මේ කරන වැඩේ කියන්නේ නෙක් හම්මේ කියලා නික්මීම. ඒ වෙනුවට අර කාම අරමුණට හිත ගියත් ඒකේ න පක්ඛන්දති න පසීදති න සම්තිත්‍ත්‍ති න මුච් විමුච්ඡති කියන එක වෙනුවට එයා හිතන දැන් මම මෙතෙන්ට ආවේ ඕකට නෙවෙයි. මං ආවේ හිත යම්මාකාරයක සීල සමාධි ප්‍රඥා පිළිටවන්න. නමුත් හිත කිසිම පූර්ව දැනීමකින් තොරව කාම අරමුණට පයින්නවා. පැන්නට මම ඒක අබිරමණය කරන්නේ නැහැ. ඒකේ läගගෙන ඉන්නේ නොමිදී එහිම ගත කරන්න යන්නේ. ඒකේ කිමිදෙන්න යන්නේ. ඒ වෙනකොට නෙක්ඛම්මං කෝපනස මනසිකරෝතෝ නෙක්ඛම්මේ චිත්තම් පක්ඛන්දති. ඒ වෙනකොට මූල කර්මස්ථානේ භාවනා අරමුණේ හිත නැවත නැවත යොදවනවා. යොදවනවා කියලා කියන්නේ උල උල බලනවා. කිඳා බස්සනවා. පසීදති අනේ කොහොම හරි තමගේ මූල කර්මස්ථානයේ හිටියොත් ඒකට හිත පහදිනවා. හරි භාවනාව හරි ගියා. මට ඊට වැඩිය ටික වේලාවක් මූල කර්මස්ථානේ ඉන්න පුළුවන් වුණා. සම්තිත්‍යති අරමුණේ හිත පట్టල වෙන ගතිය තියෙනවා. ඒ වගේම විමුච්ඡති එහිම මිදීමකට ලක් වෙනවා. ඒ ඉන්ද අරමුණේ මූල කර්මස්ථානේ ඉන්න පුළුවන්කමම නිවනක් වගේ සලකන්න පටන් ගන්නවා. මෙන්න මේ දෙක කාට හරි සිද්ධ වෙනවා නම් කාම අරමුණු વિશે ස්වභාවයෙන් අදින පෘ탁ජන හිතක් ඇති කෙනෙක් යම් දවසක ඒ සංසාරේ බය දැකලා සංසාරේ බයෙන් ගැලවීමට කටයුතු කරන වෙලාවක එයාට තේරුණොත් මගේ හිත අර ඉස්සර වගේ කාමරමුණු වලට ගියාට ගාල කඩාගෙන ගිය හරක වගේ ගියාට මම ඒක අබිරමණය කරන්නේ පහදින්නේ නැහැ ඒකේ läගගන්නේ නැහැ ඒකෙන් මට විමුක්තියක් සාන්තියක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට මගේ හිත සීල ශික්ෂාවේ සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂාවේ හිටිනවනම් මම ඒකේ නැවත නැවත හිත යොදනවා හිත පහදිනවා හිතේ හිටිනවා මට ඒකේ සාන්තියක් තියෙනවා කියන මේ වෙනස සිද්ධ වුණා නම් ඒක සාමාන්‍ය ලෝකයේ දැක ගන්න අමාරු විනිවිදින්න අමාරු ගුණයක් කියලා කියනවා. ඒ තරම්ම අපේ හිත කාමයට එක තමයි කටයුතු කරන්නේ. ඒ පංචකාම ගුණයන්ට බැඳිලා ගත කරන ජීවිතය තමයි කර්ම චක්‍රය කියලා කියන්නේ. අපි ඉපදිලා තියෙන කර්මය නිසා කාමයේ පිදින්ඩයි ඉන්නකනොත් කරන්නේ කාමයේ පොහසත්කමක් කියලා හිතන එකයි ඒකට හම්බ කරන එකයි ඊට පස්සේ ඒක වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න සතුටු වෙන එකයි ඉතින් ඒක නිසා අර කාම ගුණයන්ගෙන් පටන් ගන්න කාම ගුණයන්ම වඩමින් දිගට දිගට යන ජීවිතයක් අපිට ලැබිලා තියෙන නිසා අපිට නික්කම් මේ කියන එක කාමයන්ගෙන් වෙන්වීම කාමයෙන් දුරස් වීම කියන එක ස්වභාවික මනසක සාමාන්‍ය තර්කයකට කවදාවත් අහු වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. කාමයේ යෙදී ගත කරන එකනට ඒ කාමයාගේ තියෙන ආදීනවයත් නික්ඛම් ආනිසංශයත් කියන එක ස්වභාවික මනසකට හිතෙන්නෙම නැහැ බුදු කෙනෙක්ගෙන්ම එන්න ඕන. ඒක ඉස්සල්ලාම වෙන්නේ බුදු කෙනෙකුට විතරයි. මේ කාමයේ තමයි අපි මැටි පාගර ගොනෙක් වගේ කණුවක බැඳගෙන අපි ලව්වා මැටි පාගවන්නේ. බාරාදින මීහරකෙක් වාගේ. කරත්තේ බැඳගත්ත ගොණෙක් වාගේ මේ කාමේ අපි දුහරේක වන්දලා අපි ලව බරද්දනවා. ඒ වෙනුවට නික්මීම තමයි මේකට උත්තරේ කියලා කදාකත් හිතෙන්නේ ඒක අපිට දැක ගන්න පුළුවන් නිකන් බුදුහාමුදුර කොච්චරක් ඒකට ලෑස්තිලා එහෙම නැත්නම් සූදානම් වෙලා පිම්පිරලා හිටියද කියලා සතර පෙර නිමිති වල ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දකින්නකොට සංසාර බය දැකලා නික්මීම පිළිබඳ අදහස ආවා. ලෙඩෙක් දකින්නට මහල්ලෙක් දකින්නට මලකඳක්. ඊට පස්සේ මොකද කරන්න කියලා ඒකට උත්තරේ මොකද්ද කියලා ඒ හිතට හිතෙන්නේ නැහැ. නමුත් පැවිද්දා දකින්නකොටම ඒ පැවිද්ද බෞද්ධ පැවිද්දෙක් නෙවෙයි. සර්වචනහන්සේ සතර පෙරණිමිච වල දැකපු පැවිද්දා ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් කියලා අපි කටපාඩම් කරන තියෙන මේ පැවිද්දා ඒ වකට තිබියුතු තිබිච්ච බ්‍රාහ්මණ කුල ભેදය බ්‍රාහ්මණ ආගමට විරුද්ධව නැගී හිටපු විප්ලවවාදී. එයා ගිහිගේ ජීවිතය අතහැරලා දෙන දෙයක් කාලා ආධ්‍යාත්මික ගත කරපු කෙනෙක්. ඉතින් අර දෙඩෙක් මහල්ලෙක් මලකඳක් දැක්කට පස්සේ ඇතිවෙච්ච තැවීම අනුව කල්පනා කරන එක්කනට පැවිද්දා දකින්නකොට මේක තමයි උත්තරේ කියලා හිතන එක ඇපල් ගෙඩියක් ඔලුවට දාන පස්සේ අයිසෙක් නිව්ටන්ට මේ ගුරුත්වාකර්ෂණය කියන එක අවබෝධ වුණා වගේ. අපි ඔලුවට ඇපල් ගෙඩියක් වටනනම් අපි ඕක ගුරුත්වාකර්ෂණ නියමයට ගන්න ඕක කාලා තව ගෙඩියක් වටින්නේ නැද්ද කියලා ගලක් ගහලා වගේ දෙයක් කඩලා කයි. ගුරුත්වාකර්ෂණ කියන එක අපිටයි නිව්ටන්ටයි වෙනසකුත් නැහැ. නමුත් මේ ස්වභාවික ස්වභාවික වරණය natural selection එක එයාටම ආවේනික දෙයක්. ඇපල් ගෙඩියක් වැටෙනවා කියන එක ඊට කලිමුත් ගුරුත්වාකර්ෂණ තමයි වැටෙන්නේ. දැන්ටත් වැටෙන්නේ ඒක තමයි. නමුත් මේ ගෙඩිය වැටෙනකොට ඔලුවට මේකෙන් දීපු පණිවිඩය ගුරුත්වාකර්ෂණ සම්බන්ධ කරනවා කියන එකට කියන අපි ඒ අදහස එනකොටම ඒක අහුලගෙන ඒකෙන් තියරි එකක් හදාගෙන ඉදිරියට යන තරම් ලබා උපන් කෙනෙක් තමයි සයිසෙක් නිව්ටන්. ඒ වගේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දැක්කට පස්සේ ඒකට උත්තරේ තමයි පැවිද්ද කියන එක. අර බුද්ධහංකුරයන් වහන්සේට ඒක ස්වභාවික වර්ණයක් වුණා. අපි හතර පෙර නිමිතිම හතර සැරයකට වැඩිය දැන් දැකලා ඇතිනේ තාම හිතිලා නැහැ නේ කීගේ අතරින්ද එහෙම. ලෙඩ්ඩු කී දෙනෙක් දකින්නවත් දවසකට. මහල්ලෝ, පැවිද්දෝ, මලකඳවල් කොච්චර දැක්කත් අපි කාමයට බඳිනවා මිසක් මේ හතර දෙනා දූතයෝ හතර දෙනෙක් මේ මේ එවල තියෙන්නේ අපිට මේ පණිවිඩය ගන්නයි කියලා කියනවා වෙනුවට අපි කරන්නේ ඒක නොදකින් කියලා හිතලා පැත්තකට දාලා ඒ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් දකින්න වුණොත් අසුබ ලකුණක් කියලා හීනෙන් දැක්කත් පහුවෙන දවතත් මුස්පේන්තු වෙනවයි කියලා තමයි අපි ගත කරන්නේ. ඒ කියන්නේ අපිට අර ස්වභාවික වරණයේ වශයෙන් බුදුරජාණන්ට ඉදිරිපත් කරත් නැකම සංකල්පය හිත කොහොම හරි මේක හදා ගන්නවා නැනිකම්ම සංකල්පයේ අවසනාවන්ත දෙයක් කාලකන්ණි දෙයක්. ඒ වුණාට කාමය සුබ දෙයක් වාසනාවක් පෙරපිනක් කියලා අන්න එවැනි කල්පනාවක් තියෙන ලෝකෙ මේ එක්කෙනෙකුට වෙන දෙයක් නෙවෙයි. බෞද්ධයන්ට විතරක් වෙන දෙයක් නෙවෙයි. තිරිසනුන්ට විතරක් වෙන දෙයක් නෙවෙයි. මේ තමයි ලෝකයේ කර්ම චක්‍රය. අන්නේ චක්‍රයේ ඉන්න කෙනෙකුට තේරුනොත් නෙක්ඛම්මං කෝපන මනසිකරෝතෝ නෙක්ඛම්මං චිත්තං පක්ඛන්දති කියලා මේ නික්මීමක් කියන දෙයක් ලෝකේ තියෙනවා. ඒකට යම් කෙනෙක් හිත යෙදුවට පස්සේ එහි නිමග්න වෙනවා නම් මේ ආත්මේ පිනක් නෙවෙයි. මේ මේ ආත්මේ ඥානෙකුත් නෙවෙයි ඒක. ඒක අර ගෙනාපු ගැම්මක් සංසාරයෙන් ගෙනාපු ගැම්මක්. ඉතින් මේක දෙන්න හදන්න එපා කාටවත් ඒක කවදාවත් හරියන්නේ නැහැ. ඒක ඒ කෙනාගේ පින මෝරපු නිසා ආපු එකක්. ඒ සංසාරයෙන් ගෙනාපු ගතිය. ඒක නිසා අපි කිව්වොත් එහෙම මේ සතර පෙර නිමිති <coughs> දැකලා ගිහිගේ හැරියාම හැම කෙනෙකුටම හිතෙන්න ඕනේ. හිතවමු කියලා අපි තොරන් ගහලා හතර නිමිති පෙන්වනවා කට්ටියට. කවුද ඕක බල්ලා පෙර නිමිති හතර කියලා කියන්නේ. ඒක කල කෙරෙන්නේ නැහැ. ඉතින් ඒකල් වල අපි කිව්වොත් එහෙම මේ වශයෙන් මොලේ නෑ අපි කරව වැඩි අසාර්ථක වුණා. තීරමක් නැතුණයි කියලා අපි මේ ධර්මයේ ගැඹුර දන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙකුට නෙක්ඛම් සංකල්පයක් ඇවිල්ලා නෙක්ඛම්යේ මානසිකාරයේ යෙදෙනකොටම ඒ පක්ඛන්දනේ කියලා කියන්නේ ඊට බැහැ ගන්න ගතියක් ආවනම් ඒ කෙනා කල්පනා කරන්න ඕනේ මේ සසර ගතියකට තමයි මේ වගේ දෙයකට මගේ හිත ඇදුනේ ඒක නිසා මේක මට වෙච්ච මේ අදහසෙන් මම ඉදිරි ගමන ක්‍රියාත්මක කරන මිසක් අසල්වැසියන්ටයි පවුලයටයි මේ මේ පක්ඛන්දනේ මෙහි බැසගෙන අබිරමණය කරන ගතිය දෙන්න හිතන එක නම් සාධාරණයි ඒ කරුණාව හැබැයි කරන්න බෑයි කියලා තේරෙන්නේ නැති එකට කියනවා මහා ප්‍රඥාව නැහැ මෝඩකම කියලා කියනවා. ඉතින් අපි හිතනවා හැම කෙනාටම මේක දෙන්න දෙනවා නම් හොඳයි. මොකද ඒ තරම් ලොකු වෙනසක් Tamanට ඇති වෙනවා. ඒකෝට හිතනවා කිට්ටු අන්තිට අනේ මේක දුන්නා නම් මේ මිනිස්සු දැකලා නැති නෑ දැකලා තියෙනවා. ඒගොල්ලන්ට ඒක ස්වභාවික වර්ණයට ඒකයි වැදගත් දෙය කියලා තේරෙන්නේ ඒක ඉස්සල්ලාම බාහිර කෙනෙක්ගෙන් පරෝපදේශයකින් තොරව වැටහෙන පළවෙනි උත්තරය තමයි බුද්ධාංකුරයන් වහන්සේ. බොහොම හම්බෝස්තන් වහන්සේට විතරයි තේරෙන්නේ මේ කාමයේ කියලා හොයන්න හොයන්න හොයන්න ගිනි අඟුරක් බදාගත්තා වගේ මිරිකන්න මිරිකන්න පිච්චෙනවා. මේක අතහැරපු එක්කනට විතරයි නිවනක් තියෙන්නේ කියලා. එතන තිබහට ලුණු වතුර බොන්න බොන්න බොන්න බොන්න පිපාසය වැඩි වෙනවා. මේක අතහැරීමෙන් තමයි නිදහස කියන එක බුදු වෙන්නේ ඉන්න බුද්ධහම් ක්‍රණ වහන්සේ තමයි පේන්නේ. ඊට පස්සේ උන්වහන්සේ මේක පෙන්නලා දෙන්න ගත්ත උත්සාහය තමයි මේ ශාසනය කියලා කියන්නේ. පෙන්වන්න බෑ. ඒක මුණින් නවපු කලයකට වතුරක් කරන්න හදනවා වගේ. කවුරුත් බලන්නේ මේ කාමයේ තමයි ජයග්‍රහණය කියලා. ඒ නිසා කාමයේ මනස්කාර කරනකොට නැත්නම් කාමයේ පිළිබඳ ඉදිලා ගත කරනකොට ඒ කෙනාගේ හිත ඒකට හරියට නැමිනවා. ඒකේ හිත සතුටු වෙනවා. ඒකේ හිත පහදිනවා. ඒකේ හිත පටල වෙනවා. ඒකේ හිත නොබැඳි අල්ලා ගන්නවා. මේකල හිතනවා මේක ලොකු ජයග්‍රහණයක් කියලා. ඉතින් ඒ වෙනුවට බුදු අදහස මේ නෙක්ඛම්මය අබිනිෂ්ක්‍මණය කියලා අපි සිංහලෙන් කියන්නේ. මේ නෙක්ඛම්මේ හිත පිහිටනවා නම් එහෙම නැත්නම් නික්කන් හිත පහදිනවා නම් නික්කන් හිත පටල වෙනවා නම් එහි විමුක්තිය ලබනවා නම් ඒක කලාතුරකින් වෙන දෙයක් මට කියන්න හිතෙනවා සංසාරේ එක සැරේයි වෙන්නේ කියලා. උනාට පස්සේ පුදුල නැවතත් අර පරණ පුරුදු නරාවලට වැටෙන්නේ වැටුණත් යා මේ නිකම්ම සංකල්පෙන් තමයි කටයුතු කරන්නේ ටික ටික ටික ටික ඒකට යදෙනවා. ඒ විදිහට හිතක මේ පරිවර්තනයේ සිද්ධ වුණා නම් දසතං චිත්තං ඒ මෙච්චර කාලයක් කාමෙටම 100ක් ඉඩ දීලා ගත කරපු කෙනාට දශම ස්ථානික හෝ නැත්නම් ඒක ස්ථානික හෝ දස ස්ථානික හෝ තියලා නෑ මේ මගේ හිතේ මගේ සුභසිද්ධිය පිණිස මගේ හිත සුව පිණිස නිකම් මේ 100 ගාණක් මේකට ඇතුල් කර ගන්න ඕනේ කියලා යම් හිතක් ඒ විප්ලවීය චේතනාව හිතට ඇතුල් කරගත්තන සුගතං කියලා කියනවා මනාවකට පිහිටපු හිතක් කියලා කියනවා ගමන හරි පාරට යන හිතක්. ඒ වගේම සුග්ගහිතං අල්ලගත්ත දේ හොඳ දෙයක් අල්ලගෙන තියෙන. සූට්ඨිතං හුත්තට අරසාවක් තියෙන. දැන් කාමයේ කියන එක සම්පූර්ණ ගිනි අඟුරු වලකට ඇදලා දැම්මා වගේ අනාරක්ෂිත දෙයක් නෑ. නෙක්ඛම්මේට ගිය හිත මනාකොට ආරක්ෂා වෙච්ච එකක් සුවිමුත්තං 10%ක් ඒකේ හිතුවා නම් 10%ක් සාන්තියක් හිතට එනවා. 10%ක් අසහනෙ දුරු වෙනවා. 10%ක් ආතතිය හිතෙන් අඩු වෙනවා. ඒක නිසා ඒකේනා පුළුවන් තරම් අර කාමයේ දැන් 90ක් තියෙනවා. නෙක්ඛම්මේ 10ක් තියෙන කෙනා නම් ඒකේ මේ සුගතං සූට්ඨිතං සුග්ගහිතං සුවිමුත්තං කියන මේ හිත දකිනකොට තවදුරටත් කාමයාගෙන් ටික ටික අයින් වෙලා නෙක්ඛම්මේ පැත්තට බර වැඩි කර ගැනීම සඳහා ගන්න ප්‍රයත්නයේට අපි කියනවා සම්මා දිට්ඨි ඒ වගේම යෝනිසෝ මනසකාර එනත සම්මා සංකප්පය කියලා. ඒක ටික ටික ටික ටික වැඩි කරනවා. ඉතින් මේක ඊටාම වැදගත් දේ තමයි අර 100ක් කාමේ ඉන්න එකනා දසම ස්ථානයක් හෝ ඒක ස්ථානයක් හෝ දස ස්ථානකින් නික්කම්මය කියන මේ කාරණාවේ හිතට දාගන්නවා කියන එක නිකම් තර්කයෙන් බලන්න පේනවා නිවන් දකින්නටත් වැඩිය වටින විප්ලවයක් අපේ හිතේ ඇති කොයි වෙලාවක හෝ තමන්ගේ ගැලවම එහෙම තමන්ගේ අභිවෘද්ධිය තමන්ගේ හිතසුව තියෙන්නේ මේ කාමයාගෙන් නික්මීම කියන අදහස මේ කාම ලෝකේ කාම වස්තු අතර ඉන්නකොට කෙනෙකුට ඇති වුණා නම් එතන මේ මිනිස්යා ඒක පක්ඛන්දති පසීදති සම්තිට්ඨති විමුච්ඡති කියන දෙක මේරීම සඳහා ගන්න ප්‍රයත්නය අමානුෂිකයි මේ ලෝකයට අයිති දෙයක් නෙවෙයි ඒ මිනිස්යාට තියෙන බාධක කන්දරාවත් එක්ක ඒ මිනිස්යා යන ගමන කිසිම කෙනෙක්ගෙන් අනුමැතියක් ලැබෙන්නේත් නැහැ ආශිර්වාදයක් ලැබෙන්නේත් නැහැ හැම කෙනාම මෙයා ඔච්චමට උප්පන්නණයට ලක් කරනවා මේ කරන්න පුළුවන් දෙයක්ද මෙහි කරන්නේ මුළු ලෝකෙම කාමෙට කහමරා ගනිමින් ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරමින් තෝතෝ වරපල කියලා ආයුධ ගනිමින් රණ්ඩු කරද්දී එක මිනිසෙක් මේ කාමයාගෙන් වෙන්වීමට කටයුතු කරනවා කියන එක දුප්පටි විඥා විනිවිද දකින්න අමාරුයි ඒ කියලා දෙන්නත් අමාරුයි. හැබැයි එහෙම අමාරුයි දෙවිඳ ගන්න පෙන්ලා දෙන්න තමාරු සිද්ධ වෙන තමාරුන්ට නොවන දෙයක් නෙවෙයි. ශාසනය කියන්නේ ඒ වගේ දේවල් ලෝකේ සිද්ධ වෙනවා. අන්නේ සිද්ධ වෙන ප්‍රදේශයට අර සුළුතරයට නැත්තම් නෙක්ඛම්මේ අගය කරන පැත්තට අපි යම්මාකාරයකට හේතු වෙලා යම්මාකාරයකට ඒකට බැඳිලා ගතකරන දාන ඥානයට අපි කියනවා ස්ථානෝචිත ප්‍රඥාව කියලා. ඒක කවදාකවත් මේ ලෞකික ඥාන වලින් කරන්න බෑ. ලෞකික ඥාන 100%ක්ම කාමයට තමයි අදින්නේ. ඒක වැඩෙන්න වැඩෙන්න සතුටු වෙනවා. අපේ නෑදෑයෝ සතුටු වෙනවා, අසල්ලාසියෝ සතුටු වෙනවා, යත් මිත්‍රයෝ සතුටු වෙනවා. හැමදේම සතුටුම ආරයා සතුටු වෙනවා. යම රජුරෝ සතුටු වෙනවා. නමුත් මේ නෙක්ඛම්මෙට කියනවා ඔක්කොමලා උප්පණ්ඩණය කරනවා. ඔක්කොමලා විහිළුවට ලක් කරනවා. ඔක්කොමලා කියනවා කොහොම කරන්නද ඔය? ගඟ දිගේ ඉහළට පින්නන්න හදනවා වගේ මේක කරන්න දෙයක් කරන්න බැරි දෙයක් කියලා. අන්න ඒතියෙද්දී දසම ස්ථානයක හෝ එක ස්ථානයක හෝ දස ස්ථානයක තියාගෙන මේක එළියට ගෙන යන්න හදන උත්සාහ කරන යෝගාවචරය ඒ ගන්න ප්‍රයත්නය නැත්නම් මේ දීවැල කපාගෙන ඉදිරියට යන්න හදන ප්‍රයත්නය කවමදාකවත් කාමභෝගියෙන් අනුමත කරන්න බෑ අනුමත වෙන්නේ කාමභෝගයට පේන්නේ විප්ලවකාරයෙක් විදියට. කාමභෝගයට පේන්නේ මේ ගාල කඩාන යන්න හදන හරකෙක් වාගේ. එයා කරන්න හදන පුළුවන් තරම් ඇදලා අර සම්ප්‍රදාන කූල පාරට නාස්ලනු දාලා කුර ගහලා වරෙන් අපිත් එක්ක යන්න කියලා දාගෙන යන ගමනක් තියෙනවා. ඉතින් නමුත් මේකේ හොඳ පැත්තකුත් තියෙනවා. ඩිලිෂන් පැත්තකුත් තියෙනවා. කවදා හරි Tamanට තේරෙන්න පටන් ගත්තොත් මේ සටනේදී මේ කාම ලෝකයේ අපි මේ කාමයට පහඳිමින් කාම රාජධානී රාජධානියේ කාම රාජිනියගේ බත් බැලිය වගේ මේ කරන සටනේදී මම මේකෙන් වෙන් වෙන්න ඕන කියලා ප්‍රසිද්ධ යුද ප්‍රකාශයක් කරලා හෝ එහෙම නැත්නම් අප්‍රසිද්ධියේ ගරිල්ලා සටම් ක්‍රමයකට හෝ මේක ඉදිරියට ගෙනියන්න යන කෙනාට තේරෙනවා මේකට යුත්තේදී දෙන්නේක් නැහැ. තව කිසිම කෙනෙක් උදව් කරන්නේ නැහැ. ඒක කියනවා මේ බරපතල දියවැලක් කපාගෙන පීනනකොට කරටක් දාගෙන දීන පීනන්න බෑ. ඔක්කොම අතාරින්න වෙනවා. තමන්ගේ දරුවත් අතාරින්න වෙනවා. එහෙම නැත්නම් අම්මා මොනම හේතුවකින් දරුවා අතාරින්න මාතා පුත්තික බය කියලා බුදුහාමර පෙන්නවා මවුගේ චරිතයට භයානක ගින්නක් හෝ භයානක ජලපහරක් වුණොත් විතරක් කරේ තියන්නේ දරුවා අතහැරලා දාලා පීනන්න යනවා. ඊටත් වැඩිය අමාරුයි මේ කාම ලෝකේ ඉඳලා නෙක්කම්ම සිතක් එහෙම නැත්නම් නික්මීමේ අදහසක් තියානින්ද අන්න එදාට පේනවා අපි තනියම උපදින අපි තනියම මැරෙන්නේ ගන්න ප්‍රයත්නයේ අනුග්‍රහිත පැත්තට එනකොට උත්සාහය තනියම කරන්න වෙනවා. ඒකට ඔක්කොටම පින්නේ ඔක්කොටම පෞරුෂත්වයක් නැහැ. ඔක්කොටම සාසන සම්පත්තිය භව සම්පත්තිය නැහැ. ඉතින් ඒ සම්පත්තිය ඇති කෙනාටත් බුද්ධ ආලෝකේ පහළුනේ නැත්තම් ශාසනයක් තිබුණ නැත්තම් එයා මේක නිසි මාර්ගය කියලා දන්නෙත් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙක් එහෙම දසම ස්ථානයක් තිබුණේක ඒක ස්ථානයකට හරි දියුණු කරනවා නම් බුද්ධ ආධ්‍යෝත්ත පෙන්වන්සලා ඈතින්ද සාදු දෙක සාදු කියනවා. කාමභෝගියා හිතනවා කාමභෝගින් හිතනවා මේ යක්ෂයා තල්ල කඩා ගන්න හදනවා. මේ ඔක්කොමලා මේ කාමෙදි කියද්දි මේ මනුස්සයා විතරක් අනවශ්‍ය වැඩ කරන්න හදනවායි කියලා ඒ මනුස්සයා මැති වෙන මේ මානසික විප්ලවය නිසා කිසිම මානසික රෝගයක් තියෙන කෙනෙකුට මේ පාරේ යන්න බෑ. <clears throat> හොඳ කායික සෞඛ්‍යයක් තියෙන්න ඕනේ. හොඳ මානසික සෞඛ්‍යයක් තියෙන්න ඕනේ. මේ Tamanට විරුද්ධව එන දිය රැලි හරහා ඒවා ඒවා අපිට විරුද්ධව ආවට ඒවා මේ දැනගෙන එනව නෙවෙයි. ඒ කවුරක්වත් ඇවිල්ලා මේ තෝ කන්‍යම් මරණ්‍යම් කියලා අපිට කරන දේවල් නෙවෙයි හැටි ඒකේ. ඒව එකක්වත් ගණන් ගන්න නරකයි පෞද්ගලිකව මේ යන්නේ අපි දිවට හරස් වෙලා. ඒ නිසා මේ දිවල් එන එක තමයි ස්වභාවය. අන්නේ තියෙද්දි මේක තියෙන යන තියෙන දුර්ලභ දුෂ්කරකම නිසා තමයි මේකට දුප්පටි විඥා මේක දැක් ගන්න අමාරුයි කියලා. නමුත් නිකමට හිතනද ඒසා විශාල දුෂ්කර සටනක් දීගෙන මේ දීවැල කපාගෙන යන කෙනෙකුට තවත් එවැනිම දීවැල කපාගෙන යන කෙනෙක් දැකපු දවසේ ඇති වෙන සතුට පුදුමාකාර සතුටක්. එකලේ තියෙන දෙන්නේ තුන් දෙක එකතුනා වගේ මේ අප්‍රමාදය මේ සතිය මේ සතිපට්ඨානේ වඩන තව කෙනෙක් දකින්නකොට ඒ මනුස්සයා බුද්ධ ආගමෙම වෙන්න ඕන කමකුත් නැහැ. ඒ මනුස්සයා මේ අපේම පවුල කෙනෙක් වෙන්න ඕනේ තව මානව සමාජිකයෙක් මේ සතිය වඩනවා. මේ අප්‍රමාදේ වඩනවා. මේ සතිපට්ඨානේ වඩනවා කියලා දකිනකොට ඒ මනුස්සයා කරන හැම දෙයකටම සාදු කියලා අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. මොකද ඒ කෙනාගේ පපුවේ විතරයි මේ ශාසනය තියෙන්නේ. මෙහෙම නැතු මේ කාමෙදි කියන කට්ටිය හෝ නැත්නම් මේ කටයුත්ත නොකර බුද්ධහම කරන කට්ටිය තුළ හෝ මේ සාර ධර්මේ නැහැ. ඒක නිසා දුප්පටි විජ්ජ ධර්ම සාරිපුත්‍ර සංසේ වෙන්කල් අපට පෙන්වන්නේ අපිට කොහෙන් හරි මේක මේ වෙනකොට හිත ඇදිලා තියෙනවා. ඒකට බහුවචනෙන් පාවිච්චි කරනත් මේ දෙන්නෙකුට එක සැරේ වෙන්නේ නැහැ මේක. හැම කෙනාටම අහම්බෙන් සිද්ධ වෙන්නේ. කොයි වෙලාවක හරි තේනවා මේ කකා කකාගේ ගමන ඇති මේ කාමෙන් වෙන්වීම සඳහා කටයුතු කරන්න ඕන කියලා හැම කෙනෙක්ම විප්ලවීය එහෙම නැත්නම් රැඩිකල් වාදී විනිශ්චයක් නිසා තමයි මේ නෙක්කම්ම සංකල්පෙට එන්නේ. අපි කිව්වොත් මේ වගේ දවසකට හෝ ගෙදරින් පිට වෙලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් සුමානකට හෝ එහෙම නැත්නම් උත්කෘෂ්ඨ මට්ටමේ කරන පැවිදි වෙන්න හෝ ඒ වගේ ගමනක් යන්න ලෝකේ පවතින රැල්ලේ නැහැ. ආන්නේ ගමන යන කෙනා ඒහින් සමාජයට තද්ද බල අභියෝගයක් කරනවා. ඒ අභියෝගේ නිසා කාම ලෝකයට පේන්නේ එවැනි නික්කම්මයට යන කෙනා පවතිනා වූ ක්‍රමයට හානි කරනවා කියලා වගේ. අභියෝග කරනවා වගේ කියනවා. ඒක බටහිර ලෝකේ රටේ කෙනෙක් පැවිදි වුණොත් උපරිම මට්ටමේ පුළුවන් නම් ඒගොල්ලෝ යාව මරලා දානවා. එහෙම නැත්නම් මේ මිනිස්සයා සම්පූර්ණ පිස්සෙක් කරනවා. එහෙම නැත්නම් එයාට අපහාස කරනවා, උපහාස කරනවා. මෙච්චර මේ කාමෙතියෙදී ඇයි මේ මේ ආසියාකට ඉපදිච්ච බුදුහාමුදුර වගේ කෙනෙක් කියන දෙයක් අහලා ඔය තරමට බැඳගෙන ඕක කරන්නේ ඇයි මේ පැවිදින මට්ටමට යන්නේ කියලා ඒ සුදු කෙනෙක් නැත්තම් බටහිර ඉපදිච්ච කෙනෙක් මේ පාරේ යනකොට අපිට වැඩිය ගොඩක් දුෂ්කරතා වැඩි. ඒකෙනොත් මට හිතෙනවා ආශ්‍යා කරේ ඉපදුනත් පුරුෂ පක්ෂයට වැඩිය කාන්තා පක්ෂයට දුෂ්කරතා වැඩි. මොකද කාන්තාවකට කොහොමඩක්වත් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නේ එහෙම නැත්නම් විවිධ දේවල් තියෙන නිසා මේ එකම සංකල්පයට යනකොට පුරුෂ ප්‍රධාන සම සමාජයක පුරුෂයෙකුට මේකට ගන්න තියෙන ඉඩ තියෙනවා. ගන්න තියෙක වෙනම කතාවක්. නමුත් ස්ත්‍රියවකට උපාසකම්ම කෙනෙකුට මේ නෙක්ඛම් සංකල්පය දක් ගන්න හරිම අමාරුයි. ඉතින් ඒ නිසා මේකේ තියෙනවා මේ uppattiම හම්බ වෙන ආවිනිකව හම්බ වෙන වාසි අවාසි වගේ. ඉතින් ඒතියෙදි මේක ඉදිරියට අරගෙන යනවා කියනවා යනවා තියා යන කෙනෙක් දකින්න හම්ුණත් ඇහි රෝග සනීපෙනවයි කියලා කියනවා. මේ නෙක්ඛම් සංකප්පය දිගේ යන කෙනෙක් දකින්න හම්බුණත් ඒ ඒක අගේ කරව ගමන් ඒ මනුස්සයාට මේ ඇහැ පින වෙනවා. එහෙම නැත්නම් ඒ මනුස්සයාගේ දර්ශනය පවා මනස සනසලු සුළු වෙනවා. ඉතින් ඔය සිද්ධාර්ථ කුමාරයා ආපහු ඒ ගීගේ අතාරන දවසේම සිද්ධ වෙච්ච එකක් තමයි ඔය නිබ්බුත පදාපේක නිබ්බුතානෝන සාමාතා නිබ්බුතානෝන සාපිතා නිබ්බුතානෝන සානාරි යස්සයන් ඊසෝපති කියලා ඒ කිසాగෝතමිය මේ සිද්ධාර්ථ කුමාරයා යුවරජ්‍යරෝ දිහා බලලා කිව්වා මෙවැනි දරුවෙක් ඇති අම්මා සැනසුණා වෙනවා මෙවැනි දරුවෙක් ඇති තාත්තා සැනසුණා වෙනවා මෙවැනි භාර්යාවක් ඇති මෙවැනි පුරුෂයෙක් ඇති භාර්යාව සැනසුණා වෙනවා කියලා ඒ නෙක්ඛම්ම සංකල්පය ඇති වුණාට පස්සේ ඒකට ක්‍රියා කරන කෙනා තට්ටේ ගාලා සිවුරු ඇඳලා නොහිටියත් ඒ නෙක්ඛම්ම සංකල්පෙන් ක්‍රියා කරන චිත්තක්ෂණයක් පාස පිටත් වෙන good vibration එක. එහෙම නැත්නම් ඒ යහ කම්පන වේගය මිනිස්යන්ට වඩා දෙයයන්ට දැනෙනවා කියලා කියනවා. දෙයයන්ට වඩා බ්‍රහ්මයන්ට දැනෙනවා කියලා තියෙනවා. මොකද ඒ දිව්‍ය බ්‍රහ්මය කියලා කියන්නේ දීර්ඝ කාලින ඉතිහාසය දිහා බලන ඇත්තෝ. යත්තන පේනවා 100 100ක්ම මේ කාමයේ දිගේ අත්තනෝ මනිකව යද්දී එක්කෙනෙක් දෙන්නෙක් ඒ දියවැලට හරහා වෙලා කාම පිළිබඳ හිතවිලි එනකොට ඒක ගැන ඉතර උනන්දු වෙන්නේ නැහැ. ඒක නන්ද බැස ගන්නේ නෑ, පහදින්නේ නෑ, läග ගන්නේ නෑ, ඒකේ බැඳී ගන්න නෑ. ඒනොට නෙක්කම්ම හිතවිලක් ආපු ගමන් පිනක් විදියට සලකලා, කුසලතාවයක් විදියට සලකලා, ඒකේ පක්ඛන්දති, පසීදති, සම්තිත්‍ත්‍ති විමුච්ඡති කියලා ඒකම Tamange සටන් පාඨය කරගෙන යුද උපක්‍රමය කරන ඉදිරියට යනකොට ඒ පුද්ගලයා දිහා මනුෂ්‍යයන්ගේ අනුග්‍රහය නොලැබුණත් දෙවියන්ගේ ප්‍රඥාවේ අනුග්‍රහය ලැබෙනවා. මේ විදියට කය වශයෙන් අපි විවේකයේ පිණිස මේ නෙක්ඛම්මේ අවශ්‍යයි. ඒකෙන් එතකොට අපිට පළවෙනිම හම්බෙන දේ තමයි කාය විවේකය. ඊට පස්සේ මේ සූත්‍රයේ මේ කියන්න හදන්නේ මේ කට්ටියකින් බේරලා පැත්තකට වෙන එකම නෙවෙයි. එහෙම නැත්නම් අපි කිව්වොත් බොහොම ආශාවෙන් උනන්දුවක් කරලා අපි පැවිදි උනායි කියමු. නමුත් පැවිදි උනාට පස්සේ ඒ පැවිදි ජීවිතය තුළ චිත්ත විවේකයක් මේ පුද්ගලයාට තියෙනවද නැද්ද කියන එක අට වැඩි වෙනස් කතාවක්. පැවිදිච්ච හැම කෙනාටම ওই කියන මේ විඝාත පරිලහ වලින් වෙන් වෙච්ච ඒ ආශ්‍රවයෙන් වෙන් වෙච්ච දුකේ අඩුවීමක් වෙලා තියෙනවද කියලා බැලුවොත් මම පැවිද්දෙක් විදිහට කියනවා සෑම පැවිද්දෙක්ම ඒ සන්තෝෂේ නැහැ. සමහරලාට ගියන්න වැඩි පශ්චාත්තාපයෙන් ගත කරන පැවිද්දෝ ඒ කරපු වැඩපිළිවෙල අනුව පැවිදි මහානකම කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා ඒ ඇත්තෝ පැවිදි වෙච්ච ගමන් තියෙන ඔය සිල්ලිලාරය පසු කාලීන නිකන් ඔය වෘත්තීය වැඩවලට අහු වෙලා ඒක නිකන් රස්සාවක් කරගෙන ජීවත් වෙනවා. ඒක හොඳටම මේ පේන තැනක් තමයි. ඒක දක ගන්න පුළුවන් මේ කාලේ තියෙන නිදර්ශනයක් තමයි. භාවනා වැඩපිළිවෙලට සංඝයා කොච්චර සම්බන්ධ වෙනවද ගිහියෝ කොච්චර සම්බන්ධ වෙනවද කියන්නේ. දැන් අපි පැවිදි වෙන්නේ භාවනා කරන්න. එහෙනම් අපි හිතනවා නම් මේ සියලු දෙනාම මේ දුප්පටි විඥා කියන පංචකාම ධර්මයන්ගේ වෙන් වෙලා නිස්සරණයට බැඳෙනවා නම් සංඝයා විශේෂයෙන්ම ඉන්න එපා භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා ඒක කරගන්න එපා. නමුත් මට පැහැදිලිව කියතයි අද තියෙන භාවනා වැඩ පිළිවෙලට ප්‍රධාන වශයෙන්ම පොළු දාන්නේ හරස් කපන්නේ සංඝයා. මොකද ඒ ඇත්තෝ අර පැවිදි උනේ මේ නෙක්ඛම්මේට කියන කතාව ටික කාලෙකින් අමතක වෙනවා. අමතක වෙනවා. කරනවා නම් නෙවෙයි. උදාහරණයක් වශයෙන් කියනවා දේශපාලනට යන හුඟ දෙනෙක් බොහෝම හොඳ හිත ඇති ඇත්තෝ. නමුත් දේශපාලන ගියාට පස්සේ හත් අවුරුද්දක් අසුචි කුණු වෙච්ච අසුචි වලක් ගහන්න වැටෙනවා කොහෙන් වෙනවද කියන දන්නේ ඊට පස්සේ මේ මනසට ගොඩේ මොකුත් නැහැ. ඒ වගේ තමයි අපි මේ මොන හරි වෘත්තියකට වැටුණාට පස්සේ අබ්බැහිකට වැටුණාට පස්සේ අපි අර ආපු කාරණා මතක නැති වෙනවා. ඒක නිසා දැන් අපි හිතමු මේ අපි භාවනාවට ආපු කට්ටිය කියලා ආපු කෙනා වුණත් තම මේ මහන්සියලා මහන්සියලා හදාගත්ත මේ වැඩමුළුවට ඇවිල්ලා අපි කොච්චරක් දුරට අනුන්ගේ තමන්ගේ හිත සාන්ත වෙන විදියට වැඩ කරනවද එහෙම නැත්නම් නැවතත් අර ගෙවල් දොරවල් තියෙන ආකල්ප වලට වැඩ කරන්න ගිහිල්ලා අපේ ලබාගත් විවේකේ ලබාගත් පිරිසුදුකම ඒ ලබාගත් නිස්සද්දතාවයේ අපි විසීම කරනවාද කියලා බැලුවොත් මේ එක්කෙනෙක්වත් gederin ආවේ ඒකට නෙවෙයි. හැම කෙනා ළඟම අඩුපාඩුකම් තියෙනවා. එතනදී කොහොමද අපි ප්‍රතිතද කරන්නේ? එතෙන්දී කොහොමද අපි මේක Tamanටම Taman ආදර්ශයක් කරගන්න කියලා ඒ කතාව අපෙන් අහලා වැඩක් නැහැ. ඒක බුදුහාමුදුරන්ගෙන් අහන්න ඕන. බුදුහාමුදුරන් කියන්නේ අවසරයි සංස ඔන්න ඔබ වහන්සේ කියපු නිසා අපි ඔන්න ගිහි ගියා තෑරියා. දැන් ඇවිල්ලා බැලින්නම් ගෙදර හිටියටත් වැඩිය හිත ඇවිසිලා. ඔය කොට්ට උඩ වාඩිලා ඉනකොට මොකද වෙන්නේ? කවදාකවත් නැතරම් අරකයි මේකයි ඔක්කොම නඩුයි ගනුදෙනුයි ඔක්කොම නිෂ්කාශන වෙන්න පටන් අර ගන්නවා. හරියට කැලේ හිටපු ගුමිහරකෙක් ගෙනලා ගම්මැද්දේ බැඳා වගේ කවදාකවත් ගෙදර ඉන්නකොටත් නොඉන විදිහට කරදර බාධා හිතට දෙස් දෙන ගති කෙලස් වැක්කෙරෙන පටන් ගන්නවා මේ ප්‍රශ්නය කියන්නත් ලැජ්ජයි හිතන්නේ නම් අනේ අමාරුවෙන් දවස් ගාණක් වෙන් කරන ආවට පස්සේ ඉතින් මැටි බුද්දෙත් තිබ්බා වගේ ඔන්න හිත තැම්පත් වෙයි ඕම් පැය ගණන් ඉන්න පුළුවන් වෙයි ගෙදරදී කවදාකවත් නැති කොන්දේ අමාරුවක් වෙනවෝ ඉඳගෙන ඉඳක හිතපුවත් නැති කකුල් දෙකේ අමාරුවක් වෙනවා. නිදිමතක් වෙනවා කොහෙදල එනවද? හිතගෙන නිඳ යන සක්මන් කරනටත් නිඳ යනවා. මේක ආවට පස්සේ ඕන්න දුප්පටි විඥා කියන එක තියෙනවා මේ ආස අමාරුවෙන් කායි විවිකේ ලබා ගත්තට අපේ හිත එක අබමල් රේණුක සහයෝගයක් දෙන්නේ නැහැ. මේ අපි ආයාසයෙන් ප්‍රයත්නෙන් ශිල්පෙන් ලබාගත්ත මේ විවිකේ ලබා ගන්න. දෙන්නේ මොක වෙන්නේ මොකද අර කාම ගුණ නැති වුණාට අපි හරක බහන ළඟ නැති වුණාට රත්තරන් මිනිමුතු ළඟ නැති වුණාට නෑදෑයෝ සමාජ දර්ශන නැති වුණාට ඒකේ සංඥාවේ හිතේ එනවා. ඒකට කියනවා කාම සංඥා කියලා. අපි කාමයේ අතහැරලා කාමයේ අපි පුද්ගලිකව භෞතිකව වස්තු වශයෙන් අතහැරියාට කාමයේ අතහැරලා ඉඳගත්ත ගමන් කාමයේ වෙනුවට කාම සංඥා එන්න පටන් ගන්නවා. මේක කිසිම කෙනෙක් අපේක්ෂා කරන දෙයක් නෙවෙයි. ඒ කාම සංඥා ආවට පස්සේ අපි ආතුර වෙනවා. අපිටම වහකණ්ඩ හිතෙනවා. මනේ බලමු මෙච්චර මහන්සියෙන් ඇවිල්ලා මේ භාවනා කරාට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ පශ්චාත්තාප වීමට කෙලස් කියලා කියනවා. පශ්චාත්තාප වුණාට උට උත්තර නැහැ. අපිට ඒක හෙලි කරන්න ඕන. කායි විවේකේ ලැබුවට කොච්චර දුරට ඒක චිත්ත විවේකයට yaadෙනවද ගොනු වෙනවද කියන එක ඉබේ සිද්ධ වෙයි කියලා හිතන්න එපා. හුඟ දෙනෙක් හිතන නිසා පැවිදි වෙච්ච ගමන් චිත්ත විවේක ලැබෙයි, rahat වෙන්න හම්බ වෙයි, භාවනා කරන්න හම්බ වෙයි කියලා. නමුත් තුන්කක් වෙලාට වෙන්නේ ඒක අනිත් පැත්ත. ඒ නිසා බුදුජානනාංශ වැඩ ඉන්න කාලෙමත් මේ පුන්න වාගේ ස්වාමීන් වහන්සේලා කියලා තියෙනවා. සියදිනසා ගන්න හිත පොළොමගත සංඝ සෑහෙන ගාණක් ඉන්නවා සංඝ සමාජයේ. මෙච්චර ආයාසයෙන් ගිහිල්ලා බලාපොරොත්තු වුණාට චිත්ත විවේකයක් ලැබෙයි කියලා ඒක අනිත් පැත්ත ලැබෙන්නේ. මොකද අපි හිතනට වැඩිය කාමයට වැඩිය හිතනට වැඩිය කාමයේ ගැන හිතනට වැඩිය කාම සංඥාව එළවයිලව අපිට වද දෙන හැටි එක කවදාකවත් අපි කාමයේ උපයනකොට හිතලවත් නැහැ. අපි යම් වෙලාවක කාමයේ අයින් කරන්න ගිය දවස් තමයි පේන්නේ ඒක කොහොල්ල ගුලියක් වගේ මේ අතින් ගන්නකොට ඒ අතේ ගෑවෙනවා ඒ අතින් ගන්නකොට මේ අතේ ගෑවෙනවා මේක මොන විදියෙන්වත් අයින් කරනවා හරියට ඇඟේ මජන් ටිකක් ගෑවිච්චාම ඒ කොච්චර පිස්සත් තෙල්කුණ ඉතුරු වෙනවා වගේ අපි මේ එකතු කරන කාමයේ අද හැන්දෑවේ බුදියාගත්තට එහෙට උදේ වෙනකොට එහෙම හිතේ තියෙනවා මේ ජීවිතේ මැරුණාට ඒ ඊගාව ජීවිතේට gediya පිටින්ම යනවා කාමේ යන්නේ කාම සංඥාව යනවා මේ කාමේ කොයිතරම් දුරට අපි අල්ලබදාගෙන ඉන්නවද එහෙම නැත්නම් ඒක ජයග්‍රහණයක් කියලා හිතනවාද? එහෙම නැත්නම් ඒකේ පක්ඛන්දති, පසීදති, සම්තිත්‍ත්‍ති, විමුච්ඡති කියන විදිහට කාමේ බදාගත්තා නම් ඒ මනුස්සයා ඒ ඒ පොදිය, ඒ ආස පොදිය එහෙමම ඊගාවාත්මයට ගෙනියනවා. ඊ හැන්දෑ බුදිය ගත්ත විනේ හෙට උදේ නැගිටිනකොට මේ කාම සංඥා ටිකත් එක තමයි නැගිටින්නේ. ඉතින් මේ කාම සංඥාව දුරුවන් කරනවා කියන එකට ඔය ලෞකික විෂයන් වල කිසි තැනක ආමන්ත්‍රණය කරලා නැහැ. ඒක තියෙන කාමයේ වඩන එක. ඉතින් කාම සංඥා දුරුවන් කිරීමක් පිළිබඳව අහම්බෙන්වත් හම්බ වෙලා නැහැ. සරුවච්චන් වහන්සේට එතකොට වෙන විශාල ප්‍රශ්නයක්. යම් මේකේ යම් කිසි කෙනෙක් මේ දුප්පටි විජ්ජ ධර්මයේ අනුව කාය විවිකේ ලබා ගත්තට පස්සේ ඒ මනුස්සයා තුවාලේ පිළියම් කරන්න තුවාලේ මුණත සුද්ධ කෙරුවට පස්සේ වනමුකේ පාදනවයි කියලා අපි සිංහලෙන් කියන්නේ. වනමුකේ පෑදුවට පස්සේ තිබුණට දෙරි දෙනවා. හුලං වැදුනත් රිදෙනවා. වතුර වැටුනත් රිදෙනවා. පුළුන් කැලක් ගෑවුනත් රිදෙනවා. ඉතින් අර වනමුකේ බෑදුවා වගේ තමයි ගිහි ගිය අතාරපු කෙනාගේ හිත. දැන් මේක ඊට පස්සේ බෙහෙත් දාලා වහලා මේක සනීප වෙනකන් තියාගෙන වැඩ පිළ තමයි අපි භාවනාව කියලා කියන්නේ. ඒකට කාමයට එක්ක නෙමෙයි අපිට වැඩ කරන්න වෙන්නේ කාමයේ ගිය තැන ඉති කාමයේ හේවණල්ලට කාම සංඥාව කියලා කියනවා. මෙන්න මේක තමයි කාම ඡන්දය කියලා කියන්නේ. කාම ගුණයන් අයින් කරපු තැන ඇති වෙන ආඩේ හේවණල්ල එහෙම නැත්නම් ලපේ කැලල තමයි කාම සංඥාව කියන්නේ අපි හිතනට වැඩි ඉතාමත්ම දරුණුයි එලවෙලව පහර දෙන දෙයක්. මේක දැකපු දවසේ තමයි අපිට තේරෙන අපි මෙතෙක්කල් ආසාවෙන් එකතු කරපු කාමය මේ හිතේ එකතු කරපු තෙල් කුණු ටික තමයි එනතත් ඒකේ කොහොල්ල ගතිය තමයි කාම සංඥාව කියන්නේ. හිත ඉඳගත්තර පස්සේ හිතට එන සෑම අරමුණෙන් හිත පිටට අදලා දාන සෑම ලකුණක්ම කාම සංඥා නියෝජනය කරනවා. මේ වගේ කරුණු පහක් කියලා දෙන්න තමයි බුදුජානක මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ නිස්සරණීය ධම්ම නිස්සරණීය ධාතු පහකට බෙදලා තියෙන්නේ පළවෙනි එක තමයි කාමච්ඡන්දේ කාමච්ඡන්දේ කියලා කියන්නේ හරක බාන නෙවෙයි භෞතික වශයෙන් තියෙන ආමිෂේ නෙවෙයි රත්තරම් මිනිමුතු නෙවෙයි ලාභ සත්කාර නෙවෙයි ඒක පිළිබඳව මතක සටහන්. ඒ මතක සටහන් තමයි අපි එළවෙලව පහර දෙන්නේ. ඉතින් අපි කාම ඡන්දේ නැති කිරීම සඳහා කාම ගුණ නෙවෙයි මේ කතා කරන්නේ කාම ඡන්දේ නැති කිරීම සඳහා බුදුහාමුදුරන්ට අපි නඩුවක් දාලා ඇහුවොත් එහෙම නැත්නම් ඇපිල් කෝට් එකට දාලා නඩුවක් කිව්වොත් මෙන්න ඔබ වහන්සේගේ නිසා ගීගේ අතහැරියා දැන් තිබුණට ටික කරදරයක් දැන් තියෙන්නේ අලිමදියට හරක් කාම සංඥා වේල කරදර කරනවා කියලා බුදුරජාණන්සේගෙන ඕකට ওই පිළිදෙට ප්‍රශ්න આવුත් උත්තරයක් තියෙනවා මොකද්ද රූප සංඥාවක රූපයකට හිත දාන්නේ කියනවා අපි ඉඳගෙන ඉන්න කයේ හිත පවත්තන තාක් කාම සංඥාට කරදර කරන්න බෑ අපි ගන්න හුස්ම පිළිබඳව මුහුණට මුහුණ දාලා ඉන්න තාක් කාම සංඥාවට අපිට කරදර කරන්න බෑ. අපි ඇවිදිනකොට මේ වම මේ දකුණ කියලා දන්නා තාක්කල් කාම ගුණයට අපිට කරදර කරන්න බෑ. ඒක නිසා මේ කාම ගුණයන් වෙන් කිරීම සඳහා ඉදිරියට ආඩ්‍යයට ගන්න වංගුවට ගන්න මේ අරමුණ කියලා එකක් තියෙනවානේ රූප කර්මස්ථානය කියලා එකක් මේ කය හෝ ආනපානේ හෝ ඇවිදින කය හෝ සක් වම දකුණ හෝ අන්න එහිලා චිත්තම් පක්ඛන්දති පසීදති සම්තිත්‍ත්‍ති විමුච්ඡති කියන විදිහේ අරමුණේ নিমগ্ন වෙනවනම් ඒ අරමුණේ පහදිනවනම් ඒ අරමුණේ නැවත නැවත පිහිටනවනම් ඒ අරමුණ මගේ විමුක්තිය විදිහට සලකනවනම් එයාට හිතා ගන්න පුළුවන් දැන් ඔන්න කාම ගුණය ඇවිල්ලා අපිට කරදර කරනවා. බුදුහාමුදුර අපිට උපකරණයක් දීලා තියෙනවා. රූප කර්මස්ථානේ පුළුවන් තරම් ඊට වැඩිය අද රූප කර්මස්ථානේ ඉන්න. ඉඳලා බෑ. නිකන් මේ රූප කර්මත්තානේ ඔතන මම මෙතන බෑ. ඒකේ පක්කන්දති කියලා කියන්නේ හිත පිරිමැද මැද බඳ තියන්න. මම ආස්වාසේ ඉන්නවනේ කොහොමද දන්නේ ආස්වාසේ කියලා. මම කොහොමද දන්නේ ප්‍රසවාසය නෙවෙයි කියලා. මම කොහොමද දන්නේ පිම්බි වැහැකිලිම නෙවෙයි කියලා. මං ඉඳගෙන ඉන්නවනම් මං කොහොමද දන්නේ මං හිටගෙන නෙවෙයි කියලා කියලා මේ පක්ඛන්දනය කරනවා කියලා කියන්නේ එහි උල උල අතුල් අතුල් බලන්න ඕන. ඊට පස්සේ පසීදියති අනේ මේ ප්‍රයත්නය නිසා මට ටිකක් හුස්ම දෙක තුනක් මට ඉන්න පුළුවන් වුණා කියපු ගමන් ඒ පැහැදීම එතනින් මතුවෙන ඒ ප්‍රමෝදය එතනින් මතුවෙන ප්‍රීතිය සතියෙම නියුන් සහෝදරෙක් වාගේ ඒක පහදින්න පහදින්න ප්‍රයත්නේ සාර්ථක වෙන බවට ආත්ම විශ්වාසය වැඩෙනවා ක්‍රමසහවිදී එන්න පටන් ගන්නවා අණ්ඩලා හරි යාප්පු වෙලා හරි අර මූල කර්මත්තානත් එක්ක ඇසුර පවත්තන්න පවත්තලා හරියන කඳුල ඒ හරියන ලේසය ඒ හරියන අංශුව නැවත නැවතත් කියමනේ නැවත නැවතත් හෙලි කිරීමෙන් අපි ඒකට ධෛර්යය දෙන්න ඕනේ. අපි ඒක අගේ කරන්න ඕනේ. අපි ඒක සමාදන් වෙන්නේ. එතකොට වෙනදාට වැඩිය පොඩ්ඩක් අරමුණේ ඉන්න පුළුවන් ගතිය. නැත්තම් මේක හරියට මේ කෙලින් කරලා තිබී ඉදිකටක් උඩට අබහුරක් වක් කරනවා වගේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. නැත්තම් වැලි ටිකක් වක් කරාට කවදාකවත් ඉදිකට්ට උඩ අබෑටයක් බැලන්ස් වෙන්නේ නැහැ නේ. කොච්චර බෑට දැම්මත් පැත්තට තමයි වැටෙන්නේ. එහෙම නැත්නම් වැලි අහුරක් වක් කරන්න කියන උදේ ඉඳලා හැන්ද වෙනකම්. කෙලින් කරපු ඉදි කට්ට කරනවා. මතු පිට හිටින්නේ ඒ වගේ මේ කාමයේ ගත කරපු හිත මේ රූප කර්මස්ථානකට තිබ්බහම වක් කරපු මේ කෙලින් කරපු ඉදි කට්ටක් කොට අබවක් කෙරුවා වගේ හිටින්නේ ඒක මේ Tamange දෝෂයක් නෙවෙයි ඒ ස්වභාවය. මේක දන්නේ නැතුවනේ අපි මේ කාම ගුණය මේ තරම් සාහසිකව වද දෙනවා නම් කාමේ වඩනකොට අපි ටොංගාන දන්නේ නැහැ. එකතු කරන කෙලෙස්. ඊට පස්සේ කාමය කාම සංඥාවක් පාට ප්‍රතිස්ථාපනය වුණාට පස්සේ කාම සංඥාව රූප කර්මස්ථාන මාර්ගේ එක චිත්තක්ෂණයක් ඉන්න උනන් කියලා හිතන්න. මට එක හුස්මක් හරියට දකින්න පුළුවන් වුණා. මට එක වමක් තියෙනකොට දැනගන්න පුළුවන්. මම ඉඳගෙන ඉන්නකොට එක චිත්තක්ෂණයක් ඉන්න බව දන්නවා කියලා මේක ප්‍රකාශ කරනකොට බුදුහාමුදුර කොච්චර සතුටු වෙනවද කියලා හිතන්න. මේ මිනිස්සු හරියටම සටන් උපක්‍රමේ දානවා. අනන්ත අප්‍රමාණ චිත්තක්ෂණ අපේ හිත පිට යන්න හදනකොට කතා කරන්නේ මතක් කරන්නේවත් නැහැ. හරිගිය චිත්තක්ෂණය ගැන නැවත නැවතත් කතා කරනට සම්තිට්ඨති විමුච්ඡති ඒක විමුක්තියක්. ඒ ඒ චිත්තක්ෂණය ඒක කියනවා මේ සම්මේ තදංග නිමුත් විමුක්ති කියලා ඒ චිත්තක්ෂණේ නිවන් දකින්න. මේක දැනගන්න පුළුවන් උනොත් මේ අනන්ත අප්‍රමාණ කරදර කරන මේ හිතට නැත්තම් කාම ඡන්දයෙන් කරදර කරන මේ හිතට අරමුණක චිත්තක්ෂණයක ඉන්න පුළුවන් ඒ ඉන්න චිත්තක්ෂණයේ කාම ඡන්දේ වසවිස මේකේ නෑ ඒ පරිලාහ නෑ විඝාතේ නෑ ආසව නෑ එනිසා ඒ චිත්තක්ෂණ චිත්තක්ෂණික වශයෙන් නැත්නම් කන මාත්‍ර වශයෙන් නිවනක් ලැබෙන්නේ කියලා දැනගත්තනම් මේ මුළු වැඩමුළුවම සාර්ථකයි හැබැයි ඒක ලේසි නෑ අපිට මේ එක චිත්තක්ෂණයක ආනපානෙ හිටියයි කියලා කියන්නේ නිවන් දොරටුවක් ඒක චිත්තක්ෂණයක ඉඳගෙන ඉන්න ඉරියව්ව දැනගත්ත කියන්නේ නිවන් දොරටුවක්. එක පියවරක් තියෙනකොට පියවරේ හිත හිටියා කියලා දැනගන්න එක නිවන් දොරටුවක් කියලා හිතට වද්දන්න බෑ. අපේ හිත හිත ගන්නෙ මොනව හරි අතට ලැබුණොත් තමයි. එයාට ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබුණොත් නම් එයා පිළිගන්නවා. නමුත් මේ චිත්තක්ෂණයක සතිය පිහිටවගුවට ලාභ ලැබෙන්නෙත් නෑ, සත්කාරත් නෑ, සම්මානත් නෑ, සිලෝකත් නෑ, අල්ලන්න දෙයක්වත් නෑ. ඒ නිසා යෝගාවචරයේ හිත කරන්න බැරිකම නැහැ කරනවා. අගේ කරන්නේ නැහැ. ඒක නිසා අපි සාමූහික ප්‍රයත්නයක් කරන්න ඕනේ. ඒ හරිගිය චිත්තක්ෂණය తాවකාලික නිවනක් ක්ෂණ මාත්‍ර නිවනක් කියලා දීලා ඊගා චිත්තක්ෂණේ ආය බලාපොරොත්තු වෙන්න එපා. මේ කාමච්ඡන්දේ වෙනුවට මේ රූප අරමුණයි කියලා ආයෙත් කාමච්ඡන්දයට වැටෙනවා. ගියාට ඒක අගේ කරන්න එපා. ඒක ගැන කතා කරන්න එපා. ඒක ගැන නඩු කියන්න යන්න එපා. ඒක ගැන පොත්පත් ලියන්න යන්න එපා. ලියපු ගමන් ඒක වැඩෙනවා. ඒ නිසා නැවතත් බලන්න ආයාසයෙන් ආයෙත් ගෙනල්ලා මූල කර්මස්ථානේ Tamanට පුළු පුළුවන් වෙලා තියෙනකොට මෙන්න මේ ශිල්පේ ඉගෙන ගත්ත කෙනා හරියට ලේන වලිගේ මොහොතක් හින්දින්න හදන මිනිහෙක් වගේ හිතෙන්නේ නම් කද්දාකවත් ඉවර කරන්න බැරි වෙයි කියලා. කොහොමද ලේන වලිගේ මොහොත හින්දින්නේ කියලා. උත්සාහ කෙරුවොත් මේ කරන උත්සාහයට මේ කාම ලෝකයේ ඉන්න මේ කිසිම කාමයක් ගැන මේ බරපතලකමක් දන්නේ නැති අමනයෝ නොසලකුවාට බුද්ධ ආදී උත්තරමනාසල ඈත ඉඳලා වඳිනවා මේ පුද්ගලයා කාම ආදීනව දැනගෙන එයා ඒ වෙනුවට විඳින්න විනිවිද දකින්න බැරි මේ කිසිම තේරුමකට නැති රූපස් කර්මණක් මාර්ගයෙන් රූප කර්මත්තන මාර්ග අර කාමයේ ටික ටික ටික ටික අයින් කරන්න බලන්න. ඉතින් ආ දන්නවා මේ ක්ෂණ මාත්‍ර වශයෙන් මෙයා නිවනට තමයි යන්නේ කියලා. මේ පුද්ගලයාත් ඒක දැනගත්ත දවසේ ඒකට කියන සම්පජඤ්ඤය කියලා කියනවා. සතිය කියලා කියන්නේ කාමයේ වෙනුවට රූපාරම්මණයක හිත තැබීමට අපි සතිය කියනවා. මේ සතිය නිසා ඒ චිත්තක්ෂණේ නිවනක් තියෙන්නේ. ඒ චිත්තක්ෂණේ ආසවා විගාත පරිලහව මුත්තෝසෝ හෝති. ඒ කෙනාට ආඝාත විගාත ආසව ආඝාත පරිලහ නැහැ. ඒකයට තේරුම් ගන්න පුළුවන් නම් නිවන් ලැබුවා වගේ. එයා දන්නවා නිවනේ පෙර නිමිත්ත ඇවිල්ලා තියෙනවා කියලා. නසෝතං වේදනං වේදිතියාට එතකොට ආසා අසහනේ නැහැ. එදාට එහාට මානසික ආතතියක් එන්නේ පශ්චාත්තාවයක් එන දැන ජීවිතේ පළවෙනි වතාවට අරමුණක හිත තියලා තිබ්බ බව දාන්නවා මේක తాවකාලික නිවනක් බව දාන්නවා ඒක ප්‍රකාශ කරන්නේ රාජ්‍ය නායකයෙක් රාජාසන කතාව කරනවා මම මෙච්චර කාල උත්සාහ කරනකොට බැරි වුණා අද මට පුළුවන් වුණා මම එක හුස්මක් හරියට දැක්කා මෙන්න මෙහෙමයි මම දැක්කේ මම එක වම දකුණක් කෙරුවා කියලා මෙන්න මේ මේ වචනේ මේ හෙලිකිරීම තමයි අපි ධර්ම සාකච්ඡාවේ ඉහළම මට්ටමේ නැත්තම් sannivedana ඉහළ මට්ටම මේක තමයි ලෝකේ ඇත්තෙම නැති දේ. අපි අද කතා කරන කිසිම දෙයක් ප්‍රත්‍යක්ෂණය කරපුවා නෙවෙයි. අපි කතා කරන්නේ කායින් හරි ණයට ගත් එක. ඒකෙමයි අපි බිස්නස් එක කරලා තියෙන්නේ. දැන් බුදුරජාණන්සේ අපිට මේ චිත්ත භාවනා මාර්ගයෙන් ප්‍රත්‍යක්ෂණේ ප්‍රත්‍යක්ෂණය කරපු එකක් අහන්න කැමති කෙනෙකුට හෙලි කරලා එයින් ඇති වෙන ආඩේ, එයින් ඇති වෙන පෞරුෂත්වයේ, එයින් ඇති වෙන මේ ක්‍රමසහවිදී මේ පුද්ගලයාට කියලා දුන්නාට පස්සේ ඒක විනෝදාංශයක් කරන ඒකම මල් මාලයකට මල් ලැබුණා වගේ යන්න පටන් අරගත්තොත් මේක කාමයෙන් වෙන්වීමක්. නිස්සරණයේ දෙවනි පන්නරේ චිත්ත මට්ටමේ මේක වැඩෙන බව දැනගන්නවා කියලා යම් කිසි කෙනෙකුට ඒ එල්ලේ ඒ ඒ මානසිකාරය කියලා මේකට කියන්නේ ඒ මෙහෙයුම දැනගත්තට පස්සේ ඒ පුද්ගලට ඒ ඉන්ද්‍රියන්ගේ ප්‍රනීත වීම ඒ එල්ලේ උදාහරණයකට පෙන්නන්නේ දුනු වායෙක් හෝ දුනු වායෙගේ අතවැසියෙක් විදලා විදලා විදලා හරියට එල්ලේට පොට්ටේට එක ඊයක් වැදුනට පස්සේ යාට එන සතුට වගේ හදනවා දැන් උත්සාහ කෙරුවොත් වදින ගාන වැඩි වෙනවා අහ කියන්නේ වගනත් වැඩි තමයි. නමුත් එන්නේ එන්න වැඩි වෙනවා වගේ මේ ශාසනයේ තේරුම් අරගෙන මේ ශාසනයේ මේ කාමේසා කාම සංඥා දුරවන් කිරීමට රූපේ ඉදිරින් තියාගන්නට බුදුහාමුදුරුව අපවත් වුණාට පිරිනුවම් පෑවට ධර්මයේ තියෙනවා සජීවීව තියෙනවා. අපි වගේ සංඝයා මේක කරනවා. කරනකොට අපිට යම් යම් යහ ප්‍රතිඵල ඉදිරිය ලැබෙනවා කියලා දැනෙනවා නම් ඒ කිනාගේ ශාසනය විතරක් නෙවෙයි වැඩෙන්නේ ලෝක ශාසනය වැඩෙනවා. ඒක කවදාකවත් කාටවත් තේරෙන්නේ නැහැ. ඒ කෙනා ගන්න මේ ප්‍රයත්නය නිසා හරි එල්ලයක් නැතිනේ හරි මානසිකාරයක් නැතිනේ අතහරින්නෙත් නැහනේ ඒ කරන කරන වාරයක් පාසා ලෝක ශාසනයයි තමන්ගේ ශාසනය වැඩිනවා එතහට තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ එත කම්ම කඹුරණ එක විතරයි කරන්නේ. කාම රාජධානියේ කාම රාජ්‍යයේ කාම රජිනිට බත් බැලියෝ කඹරනවා ඉපදි ඉපදි කඹරනවා මේ මනුස්සයා විතරක් ගඟ දිගේ ඉහළට පීන මිනිස්සෙක් වෙනවා. ඉතින් ඒක මතු කළ දෙන්න තමයි මේ දසුත්තර සූත්‍රයේ මේ දුප්පටි විජ්ජ කාරණා මොකද්ද කියලා කියලා ඒකට උත්තරයක් දීලා ඒකට නිස්සාරණීය ධර්ම කියලා නමක් අලුතෙන් දීලා පළවෙනි බලසීනාව අපි විරුද්ධව සටන් කරන්නේ මාර බලසීනාව කාම ඡන්දේ ඒ කාම ඡන්දයට උත්තරේ තියෙන්නේ නිස්සරණේ එනතන් කාමයේ දනවන් නැති අරමුණක හිත නිතර නිතර බඳින්න ඕන. කාමයේ දනවන්නේ නැති උදාසීන අරමුණක හිත නිතර නිතර බඳිනකොට අපි ගැඹුරින්ම උත්තර දෙනවා මේ මුළු කාම ලෝකයේම මායාවේ ප්‍රශ්න වලට අපි තනි අලියා වගේ තමයි සටන් කරන්නේ. තනි සිංහෙක් වාගේ එළියට බහලා සටන් කරනවා. එතකොට තමයි සාසනික වර්ධනයක් සිදු වෙන්නේ. ඉතින් ඒකට මේ ඔය කියවෙනවා තමයි අපි පතිරූපදේශ වාසික ඉන්න ඕනේ සත්පුරුෂ සංසේවනේ ලබන්න ඕනේ පෙරපින් තියෙන්න ඕනේ. නමුත් මේ ඕමාන් කිව්වටත් ඒක මේ බුදුන් උපන් භූමිය නොවුනට ශිල්පේ දන්නවනම් කාරණාව මේ කියන කාරණාව තේරෙනවනම් අපිට මේක මේ පිම්බීමක් කරගන්න පුළුවන්. අපිට මේක අපි අපි සත්පුරුෂයන් ඇසුරක් කරගන්න පුළුවන්. අපිට අපිට සද්ධර්මයේ දියුණු කරන්න පුළුවන්. ඒක නිසා මේ කාරණාව දන්න මනුස්සයාට අර එකක්වත් බාධාවක් වෙන්නේ නැහැ. නමුත් ඒ බාධාවල් තියෙනවා ඒ නිසා මේ කෙරුවට හරියන්නේ කියලා රැයට කාලා බුදිය ගන්න ඕන කෙනෙක් ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන් කාමේ තියෙනවා, කාම සංඥා තියෙනවා කවුරක්වත් නැහැ ප්‍රශ්නයක්. නමුත් මේක කරන්න පුළුවන් කෙන හැකි සංඥාව ගන්න පුළුවන් වුණොත් බාධා කරන්න කෙනෙකුත් නැහැ. ඉතින් මම මේන් එහාට තවදුරටත් ධර්ම දේශනා පවත්වන්නේ. අපි අද ඉදිරිපත් කරගත්තේ මේ කාමය සහ නෙක්ඛම්මය කියන ධර්මතා දෙක. අපි මේක පිළිබඳව තව ටිකක් මට හිතෙනවා හෙට මතක් කරගන්න ඕනේ. ඊට පස්සේ ඊගාවට තියෙන ව්‍යාපාදේ ගැන නැත්නම් අනුෘෂ්ණා ගතිය ගැන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අද ධර්මදේශනා නිමාමිතින් සටහන් කරනවා තමන්ගේ ප්‍රයත්නේ මොකද්ද වෙන්න ඕනේ? කොහොම මොකටද මේක කරන්න කියන එක තවදුරටත් નિරවුල් කරගන්න ප්‍රණීත කරගන්න මේ ධර්මදේශනාවත් දවස පුරාම රැස් කරගන්න අද කුසලයක් එකසේ හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්මදේශනා මෙතනින් අපි නතර කරනවා. ඒ වාගේම සංවිධායක මණ්ඩලයෙන් ඉදිරිමක් ඇවිල්ලා තිනවා අපේ පුණ්‍ය ආනුමෝදනා කරන්න අපේ අද දාන සපයපු යත්තන්ටත් ඒ වගේම සංවිධානය කරපු යත්තන්න පෙනී නොපෙනී උදව් කරපු යත්තන්න ඒකෙන් පින් බලාපොරොත්තු වෙන යම් තාක් ඥාති පිරිසක් වෙනවා යත්තන්න පින් කරගන්න පින් පමුණවන්න අනුමೋದනා ශීර්ෂයෙන් අපාපටත් මේ දුප්පටි විජ්ජ ධර්ම විවිධ විදලා දැනගන්න මේ කුසල එකසේ හේතු වාසනා වේවා කියන අදහසෙන් අපි ගාථා සජ්ජහායනා කරමු. ඒ ගාථා සජ්ජහායනාට පෙර මම අර දවල් මතක් කරා වගේ උදේ දානේ සඳහා සදී පැහැදී ඉඳලා කටයුතු කරපු ඒ බිනි රාමචන්ද්‍ර මහතා සායම මහත්මිය මේ සංඝයා වහන්සේටත් ඒ වගේ මේ පිරිසටත් දානේ සලසලා තිනවා. අදහසක් ඉදිරිපත් කරන සත්පුරුෂ අදහසක් ඒ අපවත් වේපදාලා අපගේ මේ පාද්‍යයන් වහන්සේ නාමනේ අරිදම් ස්වාමීන්සේට සහ අනිකුත් සීලම ස්වාමීන් වහන්සේලාට පින්වත්පත් වේවා කියලා අපිත් සාදු කියලා පින් අනුමෝදන් කරමු. මේ කියන දෙපියාණන් දෙපළට ඥාතීන් සහ හිතමිතුරන්ට පින්වත් වේවා කියන මුදිතා දහස ඉදිරිපත් කරන ඒ වගේම සුජීවත්ව සිටම අවුරුන්ට නිරෝගී සුවය සියලු දෙනා පවුලේ උදවිය කරන කටයුතු සාර්ථක වීමට ආරක්ෂාව සමන් මහත්මයාගේ දෙමාපියන්ටත් පින්වත්පත් වේවා කියන අදහස. ඉතින් අපි ඒකට අනුයාත වීමක් වශයෙන් සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම දවල් දාහණය සඳහා ඒ අරුන්දචී ආතුල කුරුසුරි දෙපළ සංඝයා වහන්සේට වගේ මේ පිටසට දවල් දාහණය උපස්ථාන කරලා තිනවා. ඒ යටත් ඒ අයත් අර වගේම දෙමාපියන්ටත් මේගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් වෙත්වා අතුල රවින්ද්‍ර මහත්තයාට නිරෝගී සුවයත් මේක ලියලා තියෙනවා තියෙන මෝඩකම් දුරු කර ගැනීමට ශක්තිය ධෛර්ය ලැබීමට හේතු වාසනා වේවා කියලා. ඒ කියන්නේ මෝඩියක් තමයි ලියලා තියෙන්නේ. අපි ඒක නැති වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අපේ අපටත් තියෙනවනම් යම් තාක් ඒ වගේ මොඩකම් දුරුවන් වීමට මේක හේතු වාසනා වේවා කියලා මුදිතා ශීර්ෂයෙන් එහෙම නැත්නම් අනුමෝදනා ශීර්ෂයෙන් අපි එත්තාවතා ආදී ගාථා සජ්ජහනා කිරීමේ ඒ පිං හදා බෙදා ගැනීම කරන්න පෙළඹෙමු.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 සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාති සමිජ්ජතු සුඛී හොන්තු සුවපත් වෙත්වා සුවපත්